<coughs> අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් බ්‍රහස්පතින්දාවක් Nisan වනේ උද ධර්ම දේශන අවස්ථාවක් සිළුම දෙන අය සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු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 ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපි බ්‍රහස්පතින්දා ධර්මදේශනා මාලාව සඳහා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ සූත්‍ර ඉදිරියෙන් තියාගන්න එක තමයි චාරිත්‍ර කරගෙන ආවේ. ඉතින් ඒ සඳහා අපි ජාගර සූත්‍රය ගත්තා මේ සැරේ ඊට පල්ලෙහා තියෙන අපපට විජිත සූත්‍රය ගත්තා. ඇත්තටම එතන තියෙන එක ගාතාවයි. මේ ගාතාවට නිදානියත් එකමයි. සර්වචනාංශයේ මධ්‍යම රාත්‍රියේ විවේක ගන්න වෙලාවේ අනිකුත් මිනිස්සුෝ නිදිගත් වෙලාවේ යම් යම් දේවතාවෝ සර්වචනාංශ හමු වෙලා ඒ ඒ ඒ අත්තන තියෙන දේව ප්‍රශ්න, මනුෂ්‍ය ප්‍රශ්න නෙවෙයි, බ්‍රහ්ම ප්‍රශ්න නෙවෙයි, දේව ප්‍රශ්න විසඳනවා. ඉතින් ඒක මේ සර්වචනාකේ දිව්‍ය ලෝට අධිපති නැත්නම් මනුෂ්‍ය ලෝකෙට දිවි ලෝකෙට දිව්‍යයන් දිවි වූ බ්‍රහ්මයන් බ්‍රහ්ම වූ මනුෂ්‍යයන්ටත් අනුකම්පා සහිත වූ මහෞත්මයන් ආශිනමක් දිව්‍යයන් සඳහා වෙන් කරපු කාලේ. ඉතින් ඒකෙදී ඔය ගිය පාර දේවතාවා මතක් කරලා තියෙනවා. හුඟ දෙනෙක් මේ ලෝකෙ නිදාගෙන ඉන්න එක්කෙනෙක්වත් අවදීන්නේ නැහැ. එහෙම නැත්නම් අප්‍රමාද නැහැ ප්‍රමාදයි. මදේට ප්‍රමාදයට ලක් වෙලා ගත කරන්නේ. ඉතින් ඒ කට්ටිය <clears throat> ලෝකේ හැම කෙනාම කියන හැම දෙයක්ම පිළිගන්නවා. එහෙම නැත්නම් හැම කෙනාටම නොමග යවන්න පුළුවන්. මොකද එයාට මග ගියත් නොමග ගියත් ගාණක් නැහැ. හරි පාර කියන එක දන්නෙත් නැහැ නොමග වැරදි පාර කියන එක දන්නෙත් නැහැ. දැන් මේ හරි පාරෙන්ලා වැරදි පාට ගියාත් දන්නෙත් නැහැ. වැරදි පාරෙන්ලා හරි පාට ගියාත් දන්නෙත් නැහැ. ඉතින් නිතරම මේ දෙක මාරු කරන ස්වරූපයෙන් ශාස්ත්‍රූරු හරියට පස්සස්ථාප වෙනවා. මේසර පාර පින්නවාට මේ හොඳ පාරෙන්ලා අනිත් පාට යනවා. ආයසරයක් ශාස්ත්‍රඥ වහන්සේලාගේ ගුරුවරින්ගේ ආධාර ඇතුව හෝ සමහරට නැතුව වැඩි පාඩන හොඳ පාට එනවා. හැබැයි ඒ කෙනා දන්නේ නැහැ. තාමත් දන්නේ නැහැ. මම මෙතෙක් කල් ගිය වැඩි පාඩ දැන් ආව හොඳ පාඩ. මෙතෙක් කල් ගිය හරි පාඩ වැඩි පාඩ දැන් ආව හොඳ පාඩ. ඒ දෙකවත් දන්නේ නැහැ. ඉතින් ඒක තමයි පෘථග්ජන භාවය කියන්නේ පෘථක් පෘථක්. පුතු සත්තානම් මුඛාව ලෝකේති इति පුතත් ජනෝ කියලා කියන බොහෝ ශාස්ත්‍රුන් වහන්සේලාගේ මූණ බලනවා. එක්කෙනෙක් කරන කිසිම දෙයක් කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ අර විවිධාකාරයේ අපි කියන විවිධ රස රසාස්වාද විවිධාකාර විදිහට විදින එක තමයි ප්‍රත්‍යඥයේ ඇති. ඉතින් ඒ ප්‍රත්‍යඥය තමයි වෙළඳ ලෝකයේ සරසන්නේ. එයාට විවිධ වෙළඳ බාන තිබ්බ ගම එයාට මොකක්වත් නැහැ විලදී ගැනීමේ සන්තෝෂයක් තියෙනවා. පාවිච්චි කිරුවා නැති හැර වෙළඳ විලදී ගන්නවා. ඒ කියන්නේ වෙළඳ ලෝකයේ හදලා තියෙනවා. ඒක වෙළඳ ප්‍රචාර තියෙනවා. අද මුළු ලෝකෙම දුවන්නේ වෙළඳ ප්‍රචාර දිගේ. ඉතින් මේ ජර්මනියා මහජනයා ওই කියන දේ අහගෙන කාගෙන ඉනවා. දරුවන්ටත් ඒකම දෙනවා. දෙමාපියන්ටත් ඒකම දෙනවා. ප්‍රේමනාපයටත් ඒකම දෙනවා. මොකද වෙළඳ පොලේ තියෙන ඒක නිසා. ඉතින් ඒ අතරමැද පහළ වෙන බොහෝ ශාස්ත්‍රවරු ඒ වෙළඳ ව්‍යාපාරයට බර ක්‍රමයක් ආගමක් කරගෙන සෑහෙන ගාණක් හම්බ කර ගන්නවා දෙඤ්ඤා සල්ලි වලට. ලබන ආත්‍ය හදිහට දෙනවා, මරණය මත්ය හදිහට කරලා දෙනවා, දරුවන්ට හදලා දෙනවා කියලා කර දෙඤ්ඤා කියලා. ඒක නැත්නම් මේ කාලයට මේ ඉඩ දීලා කාල මේ කාලානුරූපව සලකනවා මිසක මේ දැන් අත්දකින්න දෙයක් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් කරන්නේ නැහැ. ඉතින් අන්න ඒ සන්දර්භයේ ඉඳලා බලනකොට මේ ਸਰුවචන් වහන්සේ එතන මේ වගේ දෙවි කෙනෙක් ඇයි මේ ਸਰුවචන් වහන්සේට මේ වගේ චෝදනාවක් කරන්නේ නැත්නම් යෝජනාවක් කරන්නේ ඇයි මාත්‍රකාවක් ඉදිරිපත් කරන්න කියන එකත් හරි පුදුම මේ වටිනාකමකින් තියෙනවා. අපි වගේ මේ වෙනකොට දැන් මේක දිද්ද වෙලා තියෙන බොහෝ කාලයකට ඉස්සෙල්ලානේ. ඉතින් මේ අද ගාතාවේ තියෙන අරකමයි ඇත්තටම යේසන් ධම්මා අපපටි විචිතයම් කියනකොට ධර්ම වැටෙන්නේ නැත්තම්. එයාට ධර්ම වැටෙන්නේ නම් අර්ථය වැටෙනවා හොඳටම. අර්ථ ශාස්ත්‍රය දන්න මිනිහට ධර්ම ශාස්ත්‍රය වැටෙන්නේ නැහැ. අපි කිව්වොත් ධර්ම චක්‍රය කරගෙන බව දන්න කෙනාට කර්ම චක්‍රය නැහැ. ධර්ම චක්‍රය නැති කෙනාට කර්ම චක්‍රය වැඩ කරනවා. ඉතින් කර්ම චක්‍රය වැඩ කරන එකනට අර්ථ ශාස්ත්‍රය තමයි එකම දේ. සල්ලිම තමයි. ආය වෙන මොකක්වත් නැහැ. සල්ලිමයි. ඒ කෙනාට ධර්මයේ ගන්න බෑ. මොකට වෙලා නැහැ. සල්ලියම්ම කරණ තියෙන්නේ. ඉතින් මේ වගේ ධර්මයේ තේරුම් ගත්තේ නැහැ කියන්නේ අනෙක් ලෝකායත පැත්තේ හරි දක්ෂයෝ. විෂාන්ත දක්ෂයි, ශිල්ප වලට දක්ෂයි, පරිපාලනයේ දක්ෂයි, හරිම ප්‍රසිද්ධයි. හැබැයි ඒගොල්ලන්ට වෙලා නැහැ. ධර්මයේ යෙදෙන්න. ඉතින් ඒගොල්ලන්ට දේවතාව කියන්නේ ඒ සම්දම්ම අපට විදිහට. යමක් විනිවිද දකින්න බෑ මතු පිට දැක්මේ ඔපේට විලඳ ප්‍රචාරයේට රැල්ලට ප්‍රමාණකරණයට ප්‍රමාණකරණේ විශේෂම රූප ප්‍රමාණයට අහුවෙලා යන ගමනක් තියෙන. ඒක ඉතින් අපි උපන්දා ඉඳලා මේ දක්වත් වෙච්චරයි. ඉස්සරහට ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. ඒකෙන් ඒක වැඩ ගන්න විශාල පිරිසක් ඉන්නවා. අපිත් භාවනා නැත්නම් බණක භාවනා කියන්නේ නැතුව ධර්මයේ ඉන්න හැම වෙලාවෙතම අර්ථ ශාස්ත්‍රය තමයි කාලය දාන්නේ. එක්ක අනිකට ආවඩයි බොන් කියන නැත්නම් අපි අනිවාර්යෙන් ඒක බලනවා. ඒ නිසා ධර්මයේ ඉන්න වෙලාව සහ නැති වෙලාවයි මෙතන ප්‍රස්තුත වෙලා තියෙන්නේ. දේවතාවා මේ මාතෘකාව ගන්න ඒ සඳම්ම අපපටි විද්දා. දෙයක් විනිවිද දකින්න දන්නේ මතු පිට පෙනුම දකින්නවා යා. පෙනුම අනුව අල්ලගෙන රණ්ඩුත් කරනවා. අර කාරි මේක හරි කියලා. නමුත් ඇතුළාන්තේ බලන්න දන්නෙත් නැහැ. ඇතුළාන්තේ බැලුවට මේ දැක්කේ ඇතුළාන්තද කියලා දන්නෙත් නැහැ. ඇතුළාන්තේ බැලීම ඔච්චර වැදගත්ද කියලා දන්නෙත් නැහැ. ඊට වැඩි ආස්වාදයක් තියෙනවා මතු පිට බැලීමේ. අන්නේ මතුපිට බැලීමේ යෙද නැත්තම් කියන්නේ ඒ සඳහම්ම අපපටි විදිතා. පටි විදිත කියලා කියන්නේ විනිවිද දැකපු. එහෙම නැත්තම් හරහ බලපු. අපපටි විදිත කියලා කියන්නේ ඔය පේන දේ බලාගෙන මුණත වැලියු මුණත වටනා. බලාගෙන જાතියක් ඒකට අන්ධ භූත ලෝකේ කියලා කියනවා. ඒදා ගියේ පාර කිව්වේ ජාගර කියලා කියන්නේ ඇස් දෙක අරගෙන හොඳට විනිවිද පේන කෙනාට. නිදාගෙන ඉන්න මනුස්සයාට ලෝකෙ ගිනි ගත්තත් වැව්බම්ම කඩාගෙන ගිහලා තමගේ ගම යට වුණත් ඌට ගාණක් නැහැ. මේ නිදිගත් ගමක් ඒ ජලාශයකට මේ ජල කල්මකට එහෙම නැත්නම් වැව් බැම්ම කඩලා ඇනිලා ඒ ගහගෙන යනවා. කවුරක්වත් ගහන්නේ. ආන් එවැනි ලෝකයකටයි මේ මේ කතා කරන්නේ. හැබැයි මේ කතා කරන්නේ ඒ ලෝකේ ඉඳලා විවිධිච්ච උත්තරනවා කියනවා. ඊසන් ධම්ම අපපටිවිතා. පරවාදේශු මී නියරේ ඕනම කෙනෙක් කියන ඕනම බොරුවක් කරනවා. අර චෙක් කරගන්න පරීක්ෂා කරගන්න විදියක් නෑ මේක හරිද වැරදිද කියලා. ඉතින් ඒක අපි ගත්තොත් මිත්‍යා දෘෂ්ටික ගත්තොත් ඒගොල්ලෝ ඒ විනෝඩ අර්ථ ශාස්ත්‍රය තමයි ඉස්සලා කියලා තියෙන්නේ. දැන් අපි ඉස්කෝලේ යන කාලේ විද්‍යා විෂයන් වලට ලොකු තැනක් තිබුණා විද්‍යා ආධාරණයට. දැන් ඒ කාලේ කොමර්ස් කියන විෂය නැත්තම් කොමර්ස් කියන සෙක්ෂන් එක තියෙන විද්‍යාව වලට පස්සේ ඊට පස්සේ ආර්ට් එහෙම තමයි අපේ ඉස්කෝලේ යන කාලේ බෙදී මම මේ කතා කරන්නේ 60 ගණන් වල දැන් බලනකොට මේ බිස්නස් මැනේජ්මන්ට් එහෙම නැත්නම් මේ accounting accounts බොහොම ප්‍රසිද්ධ තැනකට අවිල්ල තියෙනවා. අර තරමටම ඉංජිනේර කෙනෙක් විදිහටම දොස්තර කෙනෙක් විදිහට තමයි ඊටත් එහා ගිහිල්ලා මේ BCom ඒ කියන්නේ බාල කොමර්ස් කියලා කියන්නේ. BCom කියන්නේ බාල කොමර්ස් කියලා මම කවකාරය මට කිව්වා ගාන්ති දන්නේ නැත්නම් කියලා දෙන්න මම BCom කරලා accountant කෙනෙක් වෙලා රසායන අත් කරපු කෙනෙක් දැන් ඔබ හන්දේ කැපකාරයක්. ඒ බීකොම් කියලා කියන්නේ බාලකොම් එක. ඒ දවස්වල ඒ කොමර්ස් කිව්වනම් දෙවෙනි එක තමයි විද්‍යාවේ දෙක. දැන් පළවෙනි දැනට ඇවිල්ලා තියෙනවා. මොකද මුළු ලෝකෙම සල්ලි හොයන්නේ. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා. ඉතින් එතකොට ඒ තරමටම ධර්මයේ නැති වෙනවා. සුප්පටි විදිච්ච භාවය නැති වෙනවා. එහෙම නැත්නම් ජාගර වෙන්න බෑ. ඇස් දෙක අරගෙන ඉන්න බෑ. මේකට මත් වෙලා ඉන්නවා. ඉතින් මේක දෙයයන්ට පේනවා මේ මනුස්සයට අවුරුදු 100ක අවස කාලේ තියෙනවනම් ඒ අවස කාලේ අවුරුදු 6න් පටන් ගත්තාම 55 වෙනකන් කඹරනවා. පළවෙනි කාලේ 6 ඉඳලා අවුරුදු 20ක් 30ක් ඉගෙන ගැනීම සඳහා ගත කරනවා. අනේ සෙල්ලම් කරන්න යන්නෙත් නැහැ, මොහොතේ නාන්නත් නැහැ. මොනවත් කරන්න දෙන්නේ ටියුෂන් ඉස්කෝලේ. ඊට පස්සේ රසාව ගන්න අවුරුදු 4ක් විතර සමාජලාට ඊට නැත්නම් අවුරුදු මාස 4ක් 5ක් විතර ප්‍රොබේෂන් ඉන්නවා. මරණකම් වැඩ කරනවා. ඊට පස්සේ රසාව ගත්ත ගමන් ප්‍රොමෝෂන් එකට වැඩ කරනවා. කරලා කරලා අන්තිම ප්‍රොමෝෂන් එකනොත් ඔන්න heart attack කියනවා. ඔන්න අන්තභාගය කියනවා. ඔන්න dementia කියනවා. ඉවරයි. ඊට පස්සේ තමයි තේරුම් ගන්නේ මොකද්දොත් උනා. තොইলකුත් නැතුව දැන් බෙරේ පළුවකුත් නැහැ. නටපු අන්තිමට තොইলකුත් නැහැ. අපේ දරුවෝ ඒ ටිකම කරනවා ඊගාට. අපි කරපු තකතිරුකම් ටික එහෙම කරනවා. කටක් කරලා කියන්න විදියක් නැහැ. අපිත් ඒ ටිකමනේ කරේ. ඉතින් කියනවා උඹ කරලා බලලා ඉගෙන ගනි කොඹට ඕන එක. සමහර දන්නේ නැතුව ඒකට තල්ලුත් කරන දරුවෝ. ඉතින් ඒක නිසා මේ මෙන්න මේ સંદર્ભයේ දෙයියෝ දකින්නේ වෙනස් පැත්තකට. දෙයියෝ පොඩකට ඈත් වෙලා. හැබැයි දෙයියෝත් ගැලවිලා නැහැ මේකේ. ඒගොල්ලොත් නන්දනවනේ පෙන්කල කියලා තමයි ඉන්නේ. කොච්චරද කියනවනම් මේ ක්‍රීඩාපදුට්ට දෙවිවරු තමන්ට අවශ්‍ය වෙලාවට දිව්‍යෝජාව ගන්න බැරුව මැරලා වැටෙනවා. ක්‍රීඩාපදෝසික දෙවිවරු. ක්‍රීඩාවෙම ගත කරන්නේ. වට කරගෙන ඉන්නවා දිව්‍යාංගනාව ශ්‍රී ලංකන නන්දනවනේ අන්තිමට කීදාපදුට්ටක කා ගන්න බැලන මේ මේකේ අරලා තියෙන්නේ ඛණ්ඩ මතක නැතිව මැරලා වැටෙනවා ඉති වගේ තමයි අපි ඉන්න උඟක් කාම්දුරුරු ඒ මැරෙන්නේ නපුරු තැන්වල වැඩේ ඉදිලා ඉඳද්දි මැරලා ඉතින් පොලිසිය කියනවා පොඩ අයින් කරනකන් ඉඳලා පෙන්නන්නම් මිනිහේ හාමුදුරුවෝ මැරලා තියෙන අසවල් තැන විතරක් ක්‍රීඩාපදෝෂිකයි. ඉතින් එහෙම ලෝකයක් දෙයියන්ට පේනවා මේ මිනිස්සු මේ ලෝකෙට එන්නේ දෙවි ලෝකෙත් තත් වැඩිය මේක ස්වර්ගයක් කියලා හිතන්නේ මේ බුදුන් දකින ධර්මයේ තියෙන සංඝයා තියෙන ලෝකයක්. ආවට පස්සේ මේ ලෝකේ තියෙන මේ සිලිලාරය මේ ප්‍රේමජානිකා දැකපුවාම අපට විද්ධා. මේක විනිවිදලා අකින්න බෑ මම මේ ලෝකෙට ආවේයි කියලා මතක නැහැ. හම් මේ මේ ලෝකෙදී හම්බෙච්ච ගෑණි, මේ ලෝකෙදී හම්බෙච්ච දරුවෝ, මේ ලෝකෙදී හම්බෙච්ච අම්මයි තාත්තයි ඒකවත් නම් කරනවා නම් කමක් නෑ. මේ ඊගෑනි දිදී අල්ලපු ගෙදර ගෑනිටත් ප්‍රේම කරනවානේ. තමන්ගේ දරුවෝ ඉඳද්දී වෙන දරුවන්ගේ එකත් ඔය අනම්මන තියෙනවා. අන්න ඒ තරමටම අන්ධ භූතයි. ඉතින් ඒක බුදුජානනා කියන කාලේ එහෙම තියෙන්න නැතුව ඇති කියලා අපි හිතුවට අද තරම්ම ඉස්වි දූෂණ අපරවැඩ තියෙන්නේ ඇති කියලා හිතුණාට තිබිලා තියෙනවා. ඒක කිසි අඩුවක් වෙලා නැහැ. මේ තාක්ෂණ දිනුනට දත්ත ඒක ඒකම තමයි. ඒකයි මේ දෙවියෝ අහන්නේ මේ දෙවියෝ මතක් කරලා කියන්නේ මිනිස්සයා ඉන්නේ නිදාගෙන, ඒ නිදාගෙන ඉන්න මිනිස්සයා ඕනම කෙනෙක් කන වෙලා අල්ලගෙන නොම කරින්න පුළුවන්. අනපරවාදේසු නියරේ. ඉතින් මේ මිනිස්සයෝ මේ ඉන්නේ පරවාදයක භාවය නිසා මිත්‍යා දෘෂ්ටියක බවත්. ඊට පස්සේ දිවි බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න බවත්. මේක පරීක්ෂා කරන්න පුළුවන් නිවන් දකින්න ඉස්සලා ධර්මයක් තියෙන බවක්. මේ පාරේ හරියට යන සංඝයා ඉන්න බවක්. ඔබ දැනටම සීලකේ ඉන්න බවක්. මේ මං සිහිපත් කළ දෙන්න මේ දිව්‍ය උදජානනාසිර පොඩි කන්න ලව්වක් කරනවා. මේ මේ අන්ධ භූතව ගමන් කරන මේ මිනිස්සෙින්ද වරික හොඳ පැත්තක් යාර කට්ටියකට මේ කතා කරන්නේ. සම්පූර්ණයෙන්ම අන්ධ జాතියක් නෙමෙයි. මේකට කියන්නේ එක ස්පොට් එකෝ කියලා. ඒ කට්ටියට පේනවා ගැඹුර පේන්නේ. ඒක අහලා බලන්න ඕන වෙලාවක මේ දර්ශනේ කොහොම පේනවා. නමුත් ගැඹුර පේන්නේ නැහැ. S2 තියෙන්න ඕන අපිට මොකීට හරි එල්ල කරන්න. ගැඹුරක් දැකලා හරියට ඊතලෙන් අවල් ගන්න විදිහින්ද එතකොට හරියට වලල්ලක් මේ කණුවකට දාන්න ඇත් එකම තියෙන එක ඇහක් වහන කරන්න බෑ. ඉතින් අපිට එක ස්පොට් වෙලා ඉන්න බව දෙයියෝ දකිනවා. මේකල බුදුරජාණන් වහන්සේට ඒ පසස්සත්තා වූ ඒ මහෞත්තමයන් වහන්සේට කියනවා මේකට මොකද්ද ස්වාමීන් වහන්සේ කරන්න පුළුවන් කියලා සුත්තේතේ තප බුද්ධන්ති මේ කට්ටිය නිදි කියන සාසන මේ කට්ටිය ඉන්නේ ගොරෝමේ ස්වාමීන් වහන්සේ පිවිදෙන්නේ ජීවිතේට පිවිදෙන්නේ අද උදේ නැගිටින්නේ අද දවල්ට කරන තියෙන වැඩ ටික බලාගෙන ඒක වැරදිලා පශ්චාත්තාපෙලා බුදියලා ගොරෝලා නිින්දෙන් දත්මිටි කහා ආය උදේ නැගිටින්නේ තවත් අමුඩි ගහගෙන තව වැඩි ටික කරනවා. ඊට පස්සේ ඒක වැරදිලා ආයෙ බුතියනවා. ඒ නිසා මේ මිනිස්සු ඉන්නේ ඒසන්තේ නප්ප බුද්ධන්ති. පබුද්ධන්ති කියලා කියන්නේ පිබිදෙන්නේ නැහැ. රැයට රැය හින දකින්න, දවල්ට දවල් හින දකින්න. ඉතින් මේකේ තමයි ගත කරන්නේ. ඉතින් අපි ඉල්ලනවා ළඟ ඉන්න අයගෙන් ඉදාරින්න, මට දකින්න මගේ හීනේ. මාව කරදර කරන්න එපා. මම නැගිටවන්න එපා. මම මේ පොඩි හීනෙක ඉන්නේ, පොඩි ආතල් එකක ඉන්නේ. ආතල් එක තියන්නමයි ගාව. මාව හොල්ලන්න එපා. හැම කෙනාගේ මානවයිතුවාකම මෙච්චරයි. මම දකින්න විහිළුව, මම දකින්න මේ පරවාදය, මම දකින්න මේ මිත්‍යා දෘෂ්ටිය මම ඒක මහා හොල්ලන්නත් එපා පුළුවන් නම් ඕගොල්ලෝ ඉන්නවා ඒකට. මම ඒක හරි. ඕගොල්ලෝ ඒක වැරදි කියන්නේ නැහැ. මම කෙලින්ම කියනවා. ආන්නේ වගේ මේ පුබ්දවගන්න බැරි කෙනා කාලෝතේ පබුජ්ජන්ති ස්වාමීන් වහන්සේ නැගිටවන්න කාලයයි. දැන් මේ මිනිසුන්ට ඇහැරවන්න කාලයයි. ඒ මේ හිටියට ආමු කෙනෙක් හොඳට වයස කියලා වැවිදුනේ ඒ ස්වාමීන් වහන්සේගේ තාත්තා හතර විතර වෙනකොට හිල්පොල් කට්ටුවේ පෝච්චිකු අරගෙන ගිහිල්ලා බුදියාරින් එකයි කනට හිල්පොල් කට්ටු තියලා වතුරක් කරනවා. මේ කනටනේ වතුර යන්නේ. ඊට පස්සේ ආයෙ කන පියලා බුදියන්න හම්බෙන්නේ නැහැ. මුහුණට වතුර දැම්මට හරියන්නේ හිල්පොල් කට්ටු තිබ්බලු කනට වතුරක් කරනවලු පෝච්චියට. නැගිටපන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන බුදුහාමුදුරන්ගෙන් එහෙම දෙයක්. අපි බලාපොරොත්තු බුදුහාමුදුරගෙන් මේ ගොරෝග රෝබුදියාගෙන ඉන්නකොට ඇවිල්ලා තොක්කක් කණේ කියලා. එහෙම නැත්නම් මේ හිල්පොල් කට තියලා පූචි වතුරක් කරයි කියලා. දිව්‍යනාංශ කියනවා මට බෑ ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු නැගිටවන්න කියලා. ඒක සරුවච්චන්හන්සේට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව බුදුනාට පස්සේ හිතුව මේක බෑ කරන්න බෑ කියලා. ඒක නිසා ධර්මයේ දේශනා නොකරන අධිෂ්ඨාන කරා. කියලා වැඩක් නැහැ. මොකද ඔක්කොමලා කැමති නිදා ගන්න. ඔක්කොමලා කැමති ගොරව ගන්න. ඔක්කොමලා කැමති තමන්ගේ හීනේ ඉන්න. ඒකෙන් නැගිටින ඒක කලබල කරනකොට කවුරක්වත් කැමති නැහැ. ඒකම අයිතිවාසිකමක් නෑ අප්පා මගේ හීනේ මට දකින්න බැරිද? විදාරින්න මට දකින්න මගේ හීනේ. ඒකට බුදුරජාණන් කියන්නේ ඉද මේව සත්‍යම් මොගමඤ්ඤම්. මේක සත්‍යයි අනික් සියල්ල බොරු. ඒක තමයි මනුෂයා ඉන්න හීනේ හැටි. ඉතින් බුදුචානන්සි දකින්න හැම කෙනාම මේ හදාගත්ත හීනේ ලෝකෙක ඉන්නේ. හැබැයි එකක්වත් ඇත්ත නෑ. ඒක නෑ ඒ හින ලෝකේ ජීවත් වෙනවා. ඉතින් අන්නේ ඒ ඉන්න කෙනාට අවදි කරවන්න කාලයයි නිර්වාණන් වහන්සේ ධර්මයේ හඬලවන්න අවදි කරවන්න කියලා දේවතාව බුදුරජාණන් කර තියෙනවා. බුදුරජාණන් කියනවා "යේ සම්මා සම්මදක්ඛාතා" "යේ සම්බුද්ධා සම්මදක්ඛාතා" මේ බුදු කෙනෙක් පහළ වුණා. බුදු උණයි කියලා කියන්නේ පිබිදුනා කියන එක ප්‍රබුද්ධ කියන වචනෙන් ආපු වචනය. බුද්ධ මම නැගිට්ටා. මම අනාකොට දක්වලා තියෙනවා. කියන්න ඕන ටික මේ කිවේතු දේ මේ නිදාගෙන ඉන්න ජනතාවකටත් ඇහැරගෙන ඉන්න ජනතාවකටත් හරි වැරදි දෙපැත්ත යන ජනතාවකටත් දෙන්න පුළුවන් නිදර්ශන සහිතව යේ සම්බුද්ධා යම්මෝ සම්බුද්ධත්වයට පත්ව කෙනෙක් ඉන්නවනම් ඒ සම්මදක්ඛාතා මනාවකට දක්වලා කියනවා ඒක නිසා මේක ඇත්තටම මේ දෙයයන්යි මේ බණ කියන මටයි බණ අහන ඔක්කොටමයි බුදියාගෙන ඉන්න කට්ටියට ඇහිලා ඉන්න කට්ටියටයි බුදුන්ට ඔක්කොටම කතා කරන්නේ. දේවතාවලත් කියන උඹත් බුදියාගෙන ඉන්නේ. උඹ දේව ලෝකේ ඉඳගෙන උඹ අයියා වෙලා ඔය කතා කරාට උඹත් ඉන්නේ ඒක ප්‍රියමනාප වෙලා. උඹටත් එක්ක මේ කියන්නේ. මේ බණ කියන මටත් එක්ක කියන්නේ. බණ අහන ඕලඩත් එක්ක කියන්නේ. "යේ චරන්ති විසමං සමේ" මේ බුදුබණ ඇහිච්ච කෙනාට මේ අෂ්ටලෝක ධර්මයේ සමව ජීවත් වෙන්න පුළුවන් විෂම වෙන්නේ විෂම ලෝකේ සමහිත පවත්වන්න පුළුවන් ලෝකයේ සමකරන්න යන්නේ නැහැ මේ විෂමයේ ලෝකයේ සමහිත පවත්වන්න පුළුවන් ඉතින් ওই විෂමේ චරන්ති විෂමේ සමන් කියන එක ලොකු ස්වාමීන් වහන්සේ සාමාන්‍ය බණ්ඩ කියනවා යෝගාවචරය කියලා කියන්නේ මේ විෂම ලෝකයේ සමවය ගත කරන කෙනා. ඒ කියන්නේ නටන්න බැරි පොළොව ඇදයි කියන්නේ ඇද නම් ඇද තාලට කච්චිරම ගහව නැටුවා. අය පොළොව හදා හදා ඉන්න යන්නේ අද ඉන්න අමනියෝ අල්ලපු ගෙදර මනුස්සයා පව කරනකොට මෙන්න හිත නරක කරගන්න ලෝකේ හදන්න හදන පොළොව මට්ටම් කරන්න හදන ඉතින් කවදාකවත් නිදා ගන්න හම්බෙන්නේ නැහැ කවුරු වැරද්දක් කරුවත් ඒක සමාදම් වෙනවා. සමාදම් වෙලා බරණ්ඩාව පරට්ටය කරපු කඩප්පුලි නොකෑමනා දහබදල වැඩි නිසා මගේ හිතත් පරට් නොකෑමනා දහබදල අත්‍යවශ්‍යපත් වුණා ස්වාමීන් වහන්සේ කියලා විල්ලෙච්ච දුකේ. අල්ලපු ගෙදර පරට්ටය නොකෑමනා එක දහබදල එක පට්ටබඳු තව වචනක් කියනවා මම කියන්නේ ඒ වෙච්ච එක නිසා මගේ හිතට පරට්ට වුණා ස්වාමීන් නොකැමනා වුණා දහබදලා වුණා කඩප්පුලි වුණා කියලා කියන්න තරම් දැනුම තියෙනවා හැබැයි මේ මොකද්ද මේ වෙන්නේ කියන එක තේරෙන්නේ මේ අනුන්ගේ පව සමාදන් වීමක් මේ වෙන්නේ කියන එක තේරෙන්නේ මේක වෙන්නේ බෞද්ධයාට විතරයි අබෞද්ධයට කොච්චර සත්තු මෙරුවක් කවුරක්වත් ගන්නත් නැහැ මොකද උත් සත්තු පරනවනේ ඌ කවදාකවත් යන්නේ සත්තු මරන්න එපයි කියන්නේ ඒ අර ඕමන් ගියාට පස්සේ ඉතින් එදා මම යන්නේ හරියටම හජ්ජ උත්සවේ දාට. ඉතින් රෑ 30 සත්තු සද්ද කරනවා. මොකද ඔක්කොම පාට ගත්ත ගැබුවා. ආය කතාව මොකක් හරි නැහැ. ඕස්ට්‍රේලියාවේ ඉන්න සත්තු ගෙන්න ගන්න ඉලාට. රුටුව ගෙන්න ගන්න. කුකුලෙක් කපනවා කියන එක අපිට මේ නිකන් මේ විලිච්ච බැද මිල් කරලා කරන තරම්වත් ගන්නක් නැහැ. ඒක වැඩකුත් නැහැ උන්ට. ඉතින් උන්ට කෑ ගහලා දෙයන්නාට කියලා කපන්නේ. ඉතින් උදේ වෙනකොට මොල් පාරවල් හොදලා. මොකද ලී ගලලා. ඉතින් උන්ගෙන් කවදාකවත් ඇයිද අහිංසාවාදයක් ගැන උන් කතා කරන්නේ? කවදාකවත් උන් කවුරු හරි හිංසා කරුවයි කියලා හිතනක් කරගන්නේ නෑ. මොකද උන් ඉන්නේ හිංසාවේ. ලুকু ආශිර්වාදයක්. ඒ තක తీරවන තියෙන ආශිර්වාදයක් තමයි තමන් පවක් කරනවනම් ඌ ඒ පව අනුන් කෙරුවට ඌට තරහ යන්නේ. දැන් මම අනුන් කරන වැරද්දක් දකින්නේ ඒ වෙලේ මම කරන්නේ නෑ කියන සමීකරණ. ඒ කියන්නේ ආනන්ද සාධිකනවා I can't see others mistake I never see others mistake which I have never done for myself කියලා. මම මම නොකරපු જાති වැරද්දක් කවුරුත් කරනවා මම කවදාකවත් දැකන්නේ නැහැ. ඔය වැරද්ද මාත් කරලා තියෙනවා. හැබැයි මම කරපු වෙලාවේ මම අනුකම්පා කරනවා. හැබැයි ඌ කරපු වෙලාවේ ඌල කියන්න කතා කරනවා. උට නීති මදි. නීති දාලා මේකට උද කරද කරන්න ඕන කියන හැමමම කෙරුවා නම් කියන තමයි අප්පා ඉතින් කාගේ අතුමත් වැරදි වෙනවනේ කියලා ඒකට සමාව දෙනවා. ඒක අන්නේ වගේ 아무තු අධිකරණයක අපි ජීවත් වෙන්නේ. ඔය තමයි කියන්නේ බුද්ධි කියලා. මතක කියන්නේ මානෙට මදේට ලක් වෙලා අපි ඉන්නේ. එතකොට අපිට ලෝකෙ පේන්නේ 아무තු තාලයකට. ඒ පේන එක අපි හිතමු වීඩියෝ කැමරාවකට දාලා බලුවයි කියලා. අපි හිතමු මේ පේන එක දිවියකට දාලා පෙන්වයි කියලා. අපි හිතමු මේ පේන එක සාමාන්‍ය වීදි දරුවෙකුට දාලා පෙන්වයි කියලා. ඒගොල්ලන්ට සාමාන්‍ය සාධාරණ නැහැ. ඒගොල්ලෝ එක දිහා බලලා මේක දිහා බලනකොට පේනවා මේ මිනිස්සු කොච්චරක් ඇඳගෙනද ජීවත් වෙන්නේ කියලා. කොච්චරක් වෙස්පුණු දාගෙන ජීවත් වෙන්නේ. කොච්චර සංග්ලාස් දාගෙන ඉන්නේ කියලා. ඉතින් උඩ පේන්නේ සංග්ලාස් හරහා තමයි. ඉතින් මේ මිනිස්සු කියනකොට අපි නම් බුදු වෙලා කියලා බුදු වෙලා නෙවෙයි. මේ මිනිස්සුන්ට අදාළ නැහැ. දෙයියන්ට අදාළ නැහැ. දෙයියන් මේක දිහා බලන්න පුළුවන්. ටෙලිවිෂන් කැමරාවකට අදාළ නැහැ. සදාචාරය. ඒකට මේ හිතක් බලන්න පුළුවන්. වීදි දරුවෙකුට අදාළ නැහැ. ඌ දන්නේ නැහැ සදාචාරය. ඌට බලන්න පුළුවන්. අපිට බෑ. මොකද අපි මදයට ප්‍රමාදයට ලක් වෙලා අපි බලන්නෙම අර පාට කණ්ණාඩිය තුලින් තමයි. ඉතින් ඒක නිසා අන්නේ පාට කණ්ණාඩිය ගලවලා බැලුවා නම් ලෝකයා මේක දිහා බලන හැටි ටෙලිවිෂන් කැමරාවක් මේක දිහා බලන හැටි දිවියෝ මේක දිහා බලන හැටි දැනගන්න පුළුවන්. එන්නේ ඒ සුවිශේෂී தත්ත්වේ මනුස්සයර තියෙන තිරසෙනෙකුට නෑ. තිරිසනුන්ට හිතන්න බෑ ටීවී කැමරාවකට කොහොමද වෙන්නේ කියලා. තිරිසනුන්ට කියලා දෙන්න බෑ දිව්‍යගත මේක ලෝකේ පේනවායි කියලා. තිරිසනුන්ට කියන්න බෑ මේ ලෝකෙත් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා මේක පේනයි කියලා. උන්ට අදාළ නෑ ඒක. දැන් මේ దేవතාවයයි බුදුජාන් වහන්සේ මේ බණයි යන්නේ මේක අදාළ පිරිසකට. ඊය අදාළ පිරිසේ තාම මිත්‍යා දෘෂ්ටි තියෙනවා. සම්මා දෘෂ්ටි තියෙනවා. කොයි වෙලාවෙද මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨියට එන්නේ? කොයි වෙලාවේ සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියට යන්නේ කියන එක තමයි සම චරන්ති විෂමේ සමන් කියලා කියන්නේ. මේ විෂම ලෝකේ සමහිතත්ව ජීවත් වෙනවා. ඒක තමයි ලොකු සාංශික වචනේ. විෂම ලෝකේ සමහිතත්ව ජීවත් වෙනවා. මේ ලෝකේ සමවෙච්ච නිසා නෙමෙයි. පිට කරදර ගන්න එපා. පිට කරදර ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මාත් නිදර්ශනට කියන්නේ ඒ බලාපොරොත්තු නැති වෙන විදිහට ඇඩිටඩ් ගියාට පස්සේ ආ එකක් ඉංග්‍රීසි බණක් තිබුණා එකක් සිංහල බණක් තිබුණා ඉංග්‍රීසි බණ හිතුවට වැඩිය සුද්ධ ආපු නිසා සිංහල බණත් ඉංග්‍රීසියට දාන්න කියලා පන්සලේම කරා ස්වාමීන් වහන්සේ කිල්ලීම අපිට. ඒ හින්දාටත් ඉංග්‍රීසි බැරුවම නෙවෙයි. මටත් ටිකක් පුළුවන්. ඉතින් ඒ නිසා මට කිව්වා ඉංග්‍රීසි බණ කියන්න. ඉංග්‍රීසි බණ කිව්වා. බණ කිව්වේ අතරම සතිපාසල. ඊට පස්සේ එතන හිටපු සුදු කැසරොටු සුද්දෙක් කියනවා මම දැකපු පුරුදු කෙනෙක් මම හිතන්නේ අවසරයි සාන්ත මට මේ පුදුම හිතම නාපේක මං ඉන්නේ මේ දවස්වල පුදුමාකාර විදිහට කැලේ ගිනි ගන්නවා ඉතාලම දුර්ලභ ගණයේ සත්තු සදාකාලිකව මැරලා යනවා මේ කොලාබයා කියන කයෙම ඒ රටේ විතරයි ඉන්නේ බොහොම සුළු පිරිසයි ඉන්නේ සුළු ප්‍රමාණයයි ඉන්නේ ඔක්කොම මැරෙනවා මොකද ඌ ගහගෙන ගත්තත් ඌ ගණන් ගන්නෑ ඔහේ ඉන්න જાති එකේ අපේ සිංහල වගේ එකේ ඉතින් ඌ මැරලා ගිහලා හොෝ ගල මැරෙනවා උන් මේ බබණ්ඩත් හදන්නත් තමයි ඉතින් සෑහෙන ගාණක් මරනවා ස්වාමීන් වහන්සේ මට මොනම දෙයක්වත් කරන්න බෑ. හිතමන අපෙන් ඉන්නේ කියන්නේ. මම කිව්වා මේ මන් දන්නේ මම සතිය උගන්වනකොට සතිමත්යන් මේ වැඩක් බලාගෙන කියලා මම කියන්නේ. මම දැන් මෙතන. be mindful and mind your own business කියලා මම කියන්නේ කොහොමද සුද්ධයි. මුළු සභාවයි හෙල්ලුම් කාලා ගියා මං අන්තිම ආත්මార్థකාමී. ඔබට එහෙන ගැහුවත් කමන්නේ මම සතිමත්යන් කියන කතාවනේ කියන්නේ. ඉච්චරමයි එහෙම පොතකුත් මම ලියලා තියෙනවා. මේ දවස්වල ඒක ඉංග්‍රීසි පොත දැන් සිංහලට දානවා. mind your business කවිය ලියලා තියෙනවා. අපි අනුන්ගේ සීනි කරන්න කියලා තමයි ඔය බුතියගනේ. ඒකෙන් තමයි අපි මාන්නයට ලක් වෙන්නේ. ඒක නැති කරලා මේක දිහා බලනකොට ඉතින් මම දැක්ක කට්ටියත් අප්සෙට් ගියා මගේ උත්තරෙත් ක්ෂණික වැඩි දරව ගන්න තමාරුයි be mindful mind your business කිව්වා සුද්ධ බිම් බලාගත්තා. ඊට මම කෝ ඇත්ත තමයි ඕගොල්ලෝ කියන දේ සත්තු මරෙන්නේ නැහැ කියන්න බෑ. මං ගිය සැරේට ඉස්සල සැරේ ගියා ඔස්ලේ තියෙන රොක්හැම්ප්ටන් කියලා ඇඩිලේඩ් පැත්තේ තියෙන පුංචි නගරයක්. ඒක තමයි මුළු ඕස්ට්‍රේලියාවටම සත්තු මරන්නේ. දවසට 1800ක් හරක් මරනවා. ඊට පස්සේ අනික් ගාන ගානකට කියන්නේ බීෆ් කැපිටල් කියලා කියන්නේ. මස් මරන ප්‍රධාන අයිති මම ඕගොල්ලෝ දන්නවද? හැමදාම 1800ක් හරක් මරනවා. ඒක මේ පොරකේට යවල මිනිස්සු මරන්නේ. ඒක ගැන කැක්කමක් නැද්ද? මේ කැලේ පිච්චෙන එක විතරද කැක්කම තියෙන එක ස්වභාවයි. ඇයි බැරිද අපිට මේ හරක් කියන්නේ ලොකම සතා. කුකුලෝ කී දෙනෙක් කපනවද? තරව කී දෙනෙක් කපනවද? මාළුව කී දෙනෙක් මරනවද? ඕක හදන්න පුළුවන් ඕක. මිනිස්සුන්ට කරන තියෙන දේ මේ කලේ ගිනි ගත් එකට අපි මේ හයියෙන් කතා කරන්න බැරි හින්දා. ඒ කියන්නේ අපිට හිත කරදර යෝනේ කරන්නේ. මේ කරන්න පුළුවන් එක කරන්නේ නැහැ කියනකොට සුද්දා ටිකක් ඔලුවස බැලුවා මගේ දිහා. සුද්දා හිතුවේ නැත්තම් උඩ බැන්න වෙන්නේ නැති කියලා. ඉංග්‍රීසියෙන් බැන්නා මොකද අප්පා ඒත් වටේ නැද්ද මං ආන්නේ. සුද්දෙකුට ඉංග්‍රීසියෙන් බයින්න පුළුවන් නම් අප්පා. අපේ අපච්චි මෙහිට යනගෙම මට උතුණු බලන් කරනවා. ඒක නෙවෙයි කාරණාව. අපිට කරන්න බැරි මගුල් වලට ලුදාගෙන හිත කරදර ගන්නවා මිසක්කා මේ දැන් ඉන්නේ හුස්මෙද නැද්ද? දැන් ඉන්නේ සතියේද නැද්ද කියන එකවත් දන්නේ නැතුව එතෙන් මට ගේන්න ඕන. ඒකවත් දන්නේ නැතුව අපි මේ අනුන්ගේ සීනි කිරන්න හදනවා, ආණ්ඩුව හදන්න හදනවා, වැස්ස නැති කරන්න හදනවා, අල්ලපු විතර ගෑණිගේ සදාචාරය බලන්න යනවා, හාමුදුරුවෝ රැට කනවාද කියන බලන්න යනවා. අපි Taman සතියේ ඉන්නේ නැති කියන එකවත් දන්නේ නැහැ. ඉතින් මේක කරන්ඩ මේ තමයි සතියේදී ඉන්නේ නැද්ද කියන දැනගන්න මදයයි ප්‍රමාදය දෙක නැති වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ අප්‍රමාදී වෙන්න ඕනේ. අප්‍රමාදීකම තමයි සතිය කියන්නේ. ඉතින් බුදුචානන්සෙන්නේ මේ බුද්ධදී සම්බුද්ධා මේ සම්බුද්ධේ සම්බුද්ධා සම්බදක්කා තමම බුදු වුණා. මම අවදි වුණා. මම නාකොට දක්වලා තියෙනවා. මොකද්ද දක්වලා තියෙන්නේ? ওই මදයක් ප්‍රමාදයක් නැති අහිංසක අවදිභාවය ඇති කරගනින්. ඒතර ඔබට තේරෙයි ඔබේ හිත මේ කොච්චර දෝ නික්ලේශී තැනක ඉඳලා කෙලෙසයිත් තැනට පනින්නේ පෙර දැක්මක් පූර්ව නිමිත්තක් නැතුව. සක්මන් කර කර ඉන්නකොට හිත සූපෙට පනින්නේ සද්දෙට පනින්නේ කියලාත් නෙවෙයි. ඉතින් ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔතනත් නෙවෙයි විසඳුම තියෙන්නේ හැබැයි. මුදවට මම මේ විස්තර කරන්න මට හිතනවා වයි කියලා හිතන විදිහට හිත පිටපණින එක නතර කරන්න බෑ ලෝකෙ විසමයි නමුත් මේ හිත පිටපැනට හිතනක් නොකර ඉන්න ගතියක් බුදුහාමුදුරුවෝ අපිට උගන්වනවා. ඒක තමයි අශ්ලෝක ධර්මේ කම්පාන වීමේ පළවෙනි පාඩම. හිත පිට ගියා කියලා, ආගෙට ගියයි කියලා, ද්වේෂයට ගියයි කියලා, මනාපමනාපයට ගියයි කියලා දැනගත්ත ගමන් ඒකට පශ්චාත්තාප වෙන්නේ නැතුව ආය ඒතං සන්තං ඒතං පනීතං අධ්‍යං උපේක්ඛා කියලා මනාපමනාප දෙක නැති තැනට මූල කර්මස්ථානෙට සතියට හිත ගන්න පුළුවන් නම් අන්න සත්පුරුෂයා. අන්න සද්ධර්මයේ. අන්න සම්මදක්ඛාතා. ඒ වෙනුවට අපි අයියෝ බලන්නකො මෙච්චර භාවනා කරද්දී හිත පිට ගියානේ. මේ හිත පිට ගියේ අරය නිසානේ. අහවල් සද්ද නිසානේ. අහවල් වේදනා නිසා මේක නැති කරන්න ක්‍රමයක් නැද්ද කියලා මේ අර වේදනාවේ අලගිය මුලගිය අකුසලයේ අලගිය මුලගිය හොයන්න පටන් අරගත්තොත් ඒ තමයි මායя කියන්නේ. ඉතින් අපි මේ බුද්ධ ඥානස ළඟ ඉඳලා මාර්ගපාක්ෂික වෙන හැටි බොහෝමත්ම බහුල දෙයක් ඒ විතරක් නෙමෙයි බුදුචානන්සේගේ දීර්ඝ සංසාර ගමනේ බුදුන්ස් දැකලා තියෙනවා මේ විදිහට <clears throat> සම්්‍යක් අරමුණේ ඉඳලා වැරදි අරමුණට අනේක ඕලාරිකං පරිසම්පන්නං සංකතං කියලා කියන කිත්තාමත්ම ගුරුස් වැඩක් මහන්නේ ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන් කියන. ඒක බෞද්ධ වෙන්න ඕනේ මධ්‍යස්ථ වයසක වෙන්න ඕනේ ළමා වෙන්න බෑ ඕනේ වයසක වෙන්න ඕන ඕනම කෙනෙකුට තේරෙනවා මේ නික්ලේශී අරමුණක ඉඳලා හිත පිට පැන්නා. සක්මනේ ඉඳලා හිත සබ්දයකට ගියා. සක්මණේ ඉඳලා හිත වේදනාවට ගියා. අද්දකේ ඉඳලා හිත රූපයකට ගියා කියන එක කෝච්චියේ පීලක් පැනලා යනවා වගේ. එහෙම නැත්නම් ලයින් එක මාරු කරලා දුන්නා වගේ පොල් ගහවිලි. පොල් ගහේ ලයින් එක මාරු කරපුවා යන්නේ කොයි අතරද කියලා තීන්දුව කරනවා. එතන පොඩි මේ ලයින් මාරු කරනක් තියෙනවා. ලයින් මාරු කරන මනුස්සයා නෙමෙයි යෝග කරන්නේ. ඒක උද්ද ඉඳලා එන ඕඩර් එකක් ඇවිල්ලා තමයි ලයින් මාරු කරන මනුස්සයාට ටැබ්ලට් එක ආවට පස්සේ ඌ ගිහලා මාරු කරනවා. නැත්තම් මා විශාල වෙනසක් වෙනවා. කොච්චි යන්න කොච්චි හරවන්න බෑනේ. දැන් ට්‍රැක් එකට වැටුණාට පස්සේ මොනවක්වත් කරන්න බෑ. දැන් අපි නම් හරවගෙන U turn ගන්න කියනවනේ. Google අක්කා. පාඩ වැරදි ගාපා U turn කියලා කොච්චි U turn බෑ. කොච්චි හිටියේ පාරේ යනවා. දැන් අපිට වෙලා තියෙන අපිට Google අක්කා කියනවා කිව්වට අපිට U turn ගන්න බෑ. අපි වැරදි පාඩ දැම්මනේ ගියා. ඉන්නේ එතන ඉඳි කලබල වුණොත් කොච්චි පෙරලෙන්නේ කියලා මම දැනගන්නේ wrong track ඉන්නේ කියලා. ආන්නේ කොලාරිකයි කියලා බුදුහාම කියනවා. මේ සම්‍යක් අරමුණක ඉඳලා මිත්‍යා අරමුණට ගියා. සාන්ත අරමුණක ඉඳලා කලබල අරමුණට ගියා. මනාපමනාප දෙකම මිස් අරමුණක ඉඳලා එක්ක මනාපෙට ගියා. එක්ක මනාපෙට ගියා. එනතම් උදාසීන අරමුණේ සිද්ධි බහුල අරමුණට ගියා. මේක ඉතාම ගොරොසු. ඕලාරික. පටිච්චසමුප්පන්න උඹට කියන්න හිතන්නවත් බෑ. ඒකේ විලායටක් ගල වෙනවා. ඒකේ තරම්ම ඉම්ප්‍රොම්ප්ටු ඉලෙක්ට්‍රික් ඒක නිසා ඒක උඹේ දෝෂයක් නෙවෙයි. ඒ මනස හිතේ හැටි. පටිච්චසම්පන්න සංකතං ඒක ඒ හේතු ප්‍රත්‍ය බැලුනොත් විතර ඒක වෙන්නේ. උඹට තීන්දුවක් නැහැ හැබැයි නොකිය කියන බුදුහාමෝ ඕක ගියාත්මේ තීන්දුවෙච්ච වැඩක් පුතෝ. ඕක අංශයන්සේ ධර්ම වලින් සිද්ධ වෙන්නේ. උඹවත් දන්නේ නැතුව මේ මේ සැරලා තිබ්බහම මේ ආවල්පිකාන්ට යනවා. ආවල් දෙ බෙදා ගන්නවා. සුපර් මාකට් එකට ගියාම බඩු ඔක්කොම තියනවා ගන්න ඕනේ. මේ අහවල් බඩුව ගන්න කියන එක කල්ැතුව විනිශ්චයයි. ඒ බඩුව දැකපම සතුටුත් වෙනවා, වැය කියලා දා ගන්නවා, බිලක් කියනවා, දන්නේත් නැහැ. බඩුව ගත්තයි කියලා. ගෙදරාට පස්සේ තමයි තේරෙන්නේ මේ බඩුව අදාළ නැහැ, ගන්න ඕන කමක් නැහැ. නමුත් හිත ගිහිල්ලා තිබිලා තියෙනවා කල්ැතුව. ඉස්සර කෙරුවේ වඩුවේ කරන තැන කවුන්ටරේ ලස්සන කෙල්ලෙක් තියෙන එක විතරයි. ඒක hina වුණාම කටකොණේ කියලා අර මනුස්සයා දන්නේ මොනවද ගන්නෙ කියලා. ඉතින් අපි යන කාලේ විශ්වවිද්‍යාලය යන කාලේ මේ මේ ෆැන්සි පඩු විකුණන තැනක ඉතින් ෆැන්සි කෙල්ලක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ කෙල්ල කියලා තියෙනවා පුංචි බ්ලේඩ් එකක් තහඩුවකින් කපලා කරාඹුවට හදලා. 7 o'clock බ්ලේඩ් එක ඉතින් අපේ කොල්ලෙක් ලව් කරන ගමන් ඉතින් ලව් කරන කෙල්ලට කරාමුදයක් කරන් ගිහිල්ලා අර ලව් අතන ඉඳපු හිලව් වෙච්ච කෙල්ල ඉන්නවනේ. ඒ වෙලාවට හිලව් කරන කෙල්ල. ඒ කෙල්ල කිව්වලු මේක තමයි අලුත්ම මොස්ටරියක් දෙකක් දෙන්නේ කිව්වලු. ළඟ හිටපු කාට ඇහිලා. හැමදාම කියනවා මේක අද්දම අලුත්ම මොඩ් එක අහන්න මට දෙකක් දෙන්න. වැඩක් නෑ දෙකක් ඕනේ නෑ එකකුත් තමයි ඕන කරන්නේ කෙල්ල ලස්සනයි මොඩ් එක නිසා දෙකක් ගන්න. අපිත් කඩේ ගිහලා ඇවිල්ලා බෑග් එකේ තියලා බලනකොට මේ බඩු ගත්තේයි කියලා මතක නෑ. මට ඒක හරියට වෙනවා බඩිස් කියන්නේ. ගියාම මම ඔක්කොම මම ගන්නෙ නෑනේ මම බඩු දිහා බලන විතරයි ගන්නෙ මිනිස්සු ගන්නවා. ඇහෙලා බලනකොට දන්නේත් නෑ බඩු ඇවිල්ලා. මම මේ ළඟදි ස්පෙක්ට්‍රම් ගියා. අමුතු විදිහට ඒක කාලේ හම්බුනේ මොකද එක තැනකදී මට වැඩසටහන් දෙකක් කරන්න කියලා එක ඉවරනකොට ඒකත් කතා කරලා දෙවෙනි ගෙච්චර සංවිධානය කරගන්න බැරි වුණා එසත් ඊගා වැඩසටහන කට්ටිය මම එන්න බලාපොරොත්තු වෙලා පැය කිව්වා ඉතින් මම කිව්වා මේ පැය දෙයියෝ දුන්නා වාගේ ගිහිල්ලා මේ බඩු තෝරනකොට ඉතින් අපේ ඊට රයිවර් මාත්‍යා කිව්වා සල්ලි නම් තියනවා කියලා ඉතින් මං කිව්වා මේ මේ ටික ගන්න වරේ කියලා බලන්න ඇවිල්ලා බලනකොට මෙන්න ග්‍රයින්ඩර් එකක් තියෙනවා. මම කිව්වෙත් නෑ, දන්නෙත් නෑ. මං ගණන් අහලා. ගණන් ආපුවට අරගෙන. දැන් ඉතින් ග්‍රයින්ඩර් විසි කරන්න ඉතින් වැඩ ගන්න පුළුවන්. ඉතින් අන්න ඔය වගේ වැඩ තමයි අපේ ගෙදර තියෙන ඔක්කොම බඩු අඩු ගානේ ගත්ත ගෑණිවත් එමෙ හිතලා බලලා ගත් එකක් නෙවෙයි. නැව දැක්කා ඇල්ලුවා. මොකද අනිත්‍යුන් ගහන්න ඉස්සලා ගහන්න බෑ මේක. යුනිවර්සිටි ඇල්තම් බැච් එකක් යනකොට කියන්නේ රැකගෙන සීසේ මචං ආක් ඇවිල්ලා ඉතන යන්න බලන්න කියලා. ඉතින් නෙවෙයි ගිහලා සුදුසු එක තෝරගන්නවා. චන්ති කරන්නේ ඉතල ගන්න බෑ. ඒකට මේකේ ඉස්සලා බලලා ගන්න බෑනේ. කොහොම එකක්ද කියලා බලලා දැස බැඳලා පස්සේ මේ ටික කරන්නේ. ඉතින් අහුණාට පස්සේ අනේ මුළු ජීවිතේම ගන්න ඕනේ. ඉතින් මේ මේ මේ මදේට සහ ප්‍රමාදයට ලක් වෙලා මේ මිනිස්සු වහා ගන්න මේ තීන්දුව නිසා ඒ චිත්තක්ෂණයේ සද්ධර්මය, සත්පුරුෂ භාවය, එහෙම නැත්නම් සම්මා දිට්ඨිය කොච්චරක් කොන් වෙනවද කියලා බැලුවොත් ඒ ඥාන ඥාන ඥාන පෝනික ස්වාමීන් වහන්සේ the little key locksmith කියන පොතේ පෙන්නනවා මිනිස්සු එකට හිත බැඳගත්තාම මේ මාස ඒ වෙලාවේදී අතහරින අනෙකුත් අප්‍රමාණ දේවල් වල වටිනාකම කෝටි ගණක් කියලා. එකක්වත් ගණක් නැහැ මේක මං හම්බ කරපු දේවල් නේද කියන එක මතක නැහැ. මොඩ් එක නිසා පන්නේක විශ්කොන්. කිසි පරිසර දූෂණය වෙනවා. අසීමිත වර්ධකයක් තියෙනවා gedරක විසි කරන්නේ. විසඳන්න තැනක් නැහැ. අලුතෙන් බඩුවක් ගන්න ගියාම තියෙන බඩුව කොහෙද යන්නේ? ඔය මේ ඒ සංජීවයන් හොඳටම දුර්වල දැන් ඉන්නේ. ඔය ලග්ග ලිහිටියා මේ ඥානදීපහමතුරු. හරියට ඇවිදිනවා. හැමදාම කිලෝමීටර් 15ක් විතර ඇවිදිනවා. මල්ලේ කෑලි 12ක් තියාගෙන යනවා. එච්චරමයි ගන්න. වෙන මොනක්වත් ගන්න නැහැ. ඉතින් මිනිස්සුયો මේ හාමුදුරුවෝ දැකපුවම පුදුම විදියට පිළිකර පූජා කරනවා. එහෙම ගල උඩ කියලා යනවා. ඉතින් හර්මින්සු කියන ස්වාංශ මේක මේ කුඹුරේ ඉස්සල්ලාම හාල්. එනතම් මගේ පුතා ඉස්ලාම් රස්සා කරපේකේ මේ පිළිකරයි ඊපස් කියනවා මේ 12න් එකක් ඔයගොල්ලෝ අයින් කරන්න ඒකට වෙනුවටම එකක් ගන්න. මේ ගමනට අවශ්‍ය කරන 12යි තියෙන්නේ මයිලා. අරගෙන ඇවිදින්න බෑ මට. මේක එකක් අයින් කරුවොත් තව එකක් ගන්න බලන්න 12 තමයි. ඉතින් ඒකට කවුරුහරි පූජා කරනවනේ එයා තීන්දුව කරන්න ඕනේ අර ගමන් මල්ලි මොනවද අයින් කරන්නේ. තේන්නේ නැහනේ මම අත ගැහුවා ඕම තිබ්බ ගියා. ඒක බැංක් මැනේජර් කෙනෙක් කියලා දුනා ඉකොනොමික් රිවිව් මැගසින් එකට. එයා ගෙදර තියෙන 600ක් බඩු තෝරාගෙන තියෙනවා. අත්‍යවශ්‍ය බඩු. අනිත් සියලු විසිකරනවා. ඊට පස්සේ එකක් ගන්න අර 600 එකක් අයින් කරපුවොත් දවසක් තමයි. කොච්චර ආර්ථිකයක් තියෙනවද? ඉතින් මේට වැඩිය වගේ කීමෙන් තමයි සර්වඥාන්සේ සාංගික බඩු බාර ගන්න කියලා තියෙන්නේ. බාර ගත්තොත් විශ් කරන්න එපා. ඒක සංඝයාට සමසේ පාවිච්චි වෙන්න ඕනේ. ඒ නිසා කොන්ත් එක හදා බෙදා ගන්න. අන්න ඒ වගේ තියෙද්දි අපි මේ ශාස්ත්‍රුණ වංශයේ තියෙ තව ශාස්ත්‍රුණ වංශ කෙනෙක් ගන්නවා. මේ අරමුණ තියෙ තව අරමුණක් ගන්නවා. මේ ඉරියව්ව තියෙ තව ඉරියව්වකට යනවා. මේ රුචිකත්වයේ තියෙ තව රුචිකත්වයට යන්නේ කිසිසේත්ම විනිශ්චය කරලා නෙවෙයි. කිසිසේත්ම කිසිම කෙනෙකුට න්‍යායපත්‍යක් නැහැ. අන්නේ න්‍යායපත්‍යක් නැති බව දැනගන්නේ කොහොමදද නරකද්ද කියන එක තමයි මේ දේවතාවට දෙන්න තියෙන උත්තරේ. මලන් කිසිම චාරයක් නැහැ. සද්ධාමින් ඉන්න කම රූප ඇලුවොත් සද්ද අසරණ වෙනවා. භාවනා කරන කෙනෙක් ඉන්න කම රූප බලන්න ගියොත් භාවනාව අසරණ වෙනවා. සක්මන් කරන ගමන් කතා කරන්න ගියොත් අහන්න ගියොත් සක්මන අසරණ වෙනවා. ඒ නිසා අන්න ඒ වෙලාවේදී අසරණ කරන සක්මනේ වටිනාකම දන්නවනම් අපි සද්ද අහන්න යයිද රූප බලන්න යයිද? නමුත් ඕනකම තිබුණත් අපිට රූප නොබලා ඉන්න පුළුවන්ද? සද්දයක් හවුනොත් සද්දට හිත යන එක නතර කරන්න බැරිද? මේක නෙවෙයි බුදුජානකගේ ශික්ෂණය. සද්දට කිය බව දැනගෙන කොච්චර ඉක්මනට ආපෞසරයක් ඒතන් සන්තන් ඒතන් පණීතන් නැත්නම් උපේක්ඛා කියලා අර හිතපු සුවගෙන දෙන නැත්නම් මධ්‍යස්ත වූ උදාසීන වූ නිර්මල අරමුණට කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද කියන තමයි තපස කියන්නේ. ඒක හැබැයි දෙයියන්න බෑ. පැහැදිලිවම කිතයි කිව්ව දෙයියෝ බයිලා කිව්වට දෙයියන්ට ඔය වැඩේ කරන්න බෑ. මොකද දෙයියන්ගේ මනස දැනටපත් දිවි ලෝකෙට බැඳිලා තියෙනවා. මනුස්සයට පුළුවන්. දෙඩ බනහපු කීප වතාවක් භවනා කරනට හිත පිට යන කියා දැනගත්ත කෙනා ඒක ගුරුවරයාට කියන තරම් හිතමානී වෙච්ච කෙනා තේ අනේ ස්වාමීන් වහන්සේ ඉඳගත්තේ නම් හුස්ම බලන්න තමයි හුස්ම දෙක බලනකොට ඔන්න සද්දකට හිත ගියා වේදනාවට හිත ගියා. ඒතකොට ගුරුවරයා කියයි ඒක ප්‍රශ්නයක් නෑ. ඔබට නෙමෙයි මටත් එහෙම තමයි. මොකද්ද වෙනස? අනේ ස්වාමීන් එහෙමනම් කොහොමද අපි දැනගන්නේ මම සුප්පටි බුද්ධහද අප්පටි බුද්ධහද කියලා. නැවත අරමුණට ගත්ත ගමන් සුප්පටි බුද්ධහා අරමුණේ අර පරණ අරමුණේ මිදගෙන ඉන්න ගමන් ඒකට මනාපමනාප වුණා නම් නැත්නම් ඒකට හිත පිට ගියා කියලා තපස්චාත්තාප වුණා නම් අපටි විද්ධා නෝඩයි තකතිරුයි මිත්‍යා දෘෂ්ටිකයි ඉතිකට පශ්චාත්තාප නොවි මගේ හිත පිට ගියා මගේ හිත අපව ගත්තා මේක ලියපු දවසේ පොඩ්ඩක්ම එක වාක්‍යයක් දාන්න. ගත්ත බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරපු දවසේ නිවන් නොදැක්කට නිවන් දැක්කා වගේ. දන්නා මහා කන්දක් තියෙනවා ඉස්සරහින්. මට මේ කන්ද කපන්න පුළුවන්. මම ළඟ කටුවයි මිටියයි තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ කට්ට මේක කපන්න කපන්න පන්නරේ ලැබෙන කට්ටක්. මොට්ට වෙන කට්ටක් නෙවෙයි. මේ කට්ටට කියන්නේ සතිය මුට්ටස්සති කියලා කියනවා මොට්ට වෙන සතියට. අරක මුට්ටස්සතිය නෙවෙයි ඒකට කියන්නේ සුපතිත්‍ත්‍ය සත්‍යයක් වෙනවා. මේ මේ ගල විදින්න විදින්න කෙලස්කන්ධ මේ කට්ට ශක්තිමත් වෙනවා. ඉතින් හුඟ දෙනෙක් කිව්වා 2500න් පස්සේ කට්ට මොට්ට වෙලා අයියා. නෑ. අපි අද දහින පොඩි ළමයින්ට සත්‍ය උගන්වනකොට පොඩි උන්ගේ මොට්ට වෙලා නෑ දෙමව්පිය මොට්ට කරලා දුන්න නැත්නම් අපි පැනලා කොල්ල වේරගත්තොත් කෙල්ල වේරගත්තොත් ආයි මේක මේ සුප්පටි විඥා ගන්න පුළුවන් විඥින පුළුවන්. තාම කන්ද කඩලා නැහැ ඉවර කරලා නැහැ. හැබැයි දන්නවා කටු මගේ ඇත්තේ මිටිය මගේ ඇත්තේ මම කඩනවා කිය. ඉතින් අන්න එහෙම ප්‍රබුද්ධ වෙච්ච ජනතාව පහුගිය අවුරුදු 40 වැඩි වුණා. ඒක පිළිබඳව නිතරම ප්‍රවෘත්ති බලනවා. නිතරම රිසර්ච් පේපර්ස් කියවනවා. නිතරම භාවනා කරන පිළිස් ඇසුරු කරලා බලනවා. මෙච්චර බුද් සුප්පබුද්ධ මේ නැත්තම් අපටි විද්ද ජනතාව මැද සුළු පිරිසක් සුප්පටි විඥා දකින්නවා. ඒ දකින්න බව වටින දේ ඒගොල්ලෝ දාන්නවා මිනිස්සු මේ එක එක ගුරුවරෝ පිටිපස්සේ යද්දී එක එක ධර්ම ක්‍රමයක් යද්දී එක එක කමඨාන් වඩද්දී එක එක පිස්සු කෙලිද්දී මම යන්නේ හරි පාරිභවය යදා. ඒක සහතික වෙන තැන තමයි සෝවාන් වෙනවා කියන්නේ. සෝවාන් වෙනවා කියලා කියන්නේ ඒ අවික්කප්පසාදේ පහළ වෙනවා මං යන පාර හරි. හැම කෙනාම දෙකට දෙතාවර. කමඨාන් සුද්ධට හැම වෙලාවම අහන්නේ සෝවාන් මං යන පාර හරිද කියලා. ඒ කියන්නේ තමන් කරන භාවනා පිළිබඳව තමන්ට ප්‍රත්‍යක්ෂණයක් නැහැ. තමන් කරන භාවනා පිළිබඳව උරගා බැලීමේ ක්‍රමය දන්නේ නැහැ. ඉතින් ඒක උපතින් කාටවත් හිතින්නේ නැහැ. ඒකයි දෙයියෝ මේ ස්වාමීන් වහන්සේ දැන් නම් කාලයයි මේකට අවදි කරවන්න කියලා කියන්නේ හැම කෙනා ගාම මේ පින තියෙනවා. හැම කෙනා ගාම මේ විභවයේ තියෙනවා. ඒක හැබැයි කවුරු හරි උත්ප්‍රේරණය කරන්න ඕනේ. පොඩ්ඩක් අවසල කියන්න ඕනේ උඹට මේක කරන්න පුළුවන් කියලා. ඒකට බුදු කෙනෙක් පහල වෙන්න නැත්නම් බුදුහාමරට මොනක්වත් දෙන්නේ නැහැ. ආන්න මේ දේ ඇතිකරන ප්‍රත්‍යක්ෂණය කරන්න බුදුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මහා ශ්‍රී ස්වාමීන් වහන්සේත් ඉස්සරහට ගිහිල්ලා ක්‍රමවේදයක් හැදුවා. ඒ ක්‍රමවේදේ තේරුම් ගන්න මාස 18ක් මම බැනුම් හවුවා. මේ කතාව තේරුම් ගන්න තුම බණ භාවනාත් කරා. ස්වාමීන් වහන්සේ මට ඵලයන් කිව්වෙත් නැහැ. වෙන කෙනෙකුට නම් මාස දෙකයි ඉන්නේ පත්ත සීතු ලියනවා ඒකල කොඹ කියන දේ තේරෙන්නේ නැහැ ඒ ප්‍රතිවේක්ෂණ ක්‍රමය රෙසිලියන්ස් වලට මේ වෙරිෆයි කරන ක්‍රමය රෙසිලියන්ස් වලට හරිම වැදගත් මම මේ පිටගිය හිතමන හිත අරමුණට ගත්තද ගත්ත බව දන්නේ කොහොමද ඔච්චරයි ගන්න එකක් ගන්නවා ඒක ලියා ගන්න තරම් අපිට පෞරුෂත්වයක් නැහැ. ඒක ලියා ගන්න තරම් නිහතමානීකමක් නැහැ. ඒක ලියා ගන්න තරම් අප්‍රමාදී ගතියක් නැහැ. ඒ නිසා නිට්ටරෝම කමටහන් සුද්ධ කරනට කියනවා හිත පිට යන එක ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒක බෞද්ධ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. පශ්චාත්තාප විනුවට පිටිගිය හිත කොහොමද ආපහු ගත්තේ කියපන්. ගත්ත බව සාති ගුණේ කොහොමද කියපන්. ඕක දන්නවනම් ඒ කෙනා නිවන හරියට අරුණ දකින්නකොට දන්නවනේ දැන් ඉර නගිනවා ෂුවර් කියලා. අරුණගෙන අය ඉත පේනවන පේන කෝක උතත් ඉත තියෙනවනේ. ආන්නේ වගේ අරුණ දකිනවා පිටකේ හිත අපව අරමුණට ගැනීම. මේකට කියනවා යථා භූත ඥාන දර්ශනය. යථාව දර්ශනය. එහෙම නැත්නම් ඇති හැටි දැකීම. එහෙම නැත්නම් මුලට ඇදීම යෝනිසෝ මනසිකාරයේ රැඩිකල් රිෆ්ලෙක්ෂන්. ඉතින් ඒක කොහොමද කියන්නේ? කිසි ආගමක් නැහැ ඒතන. ඒක හරි සෙකියුලර් වැඩක්. ඒ කිසියම් ඇදහිල්ලක් ඕනේ කරන්නේ හිත පිට ගියා දන්නවා නම් පිට ගිහිත Taman නැවත ආපහු ගත්තද නැද්ද කියන එක දැනගන්න විද්‍යාව මිසක් ආගමක් ඕනේ නැහනේ ඇදහිල්ලක් ඕනේ නැහනේ ඒකේ ඇදහිල්ල එහා ගිහිල්ලා කරන දෙයක් නේ අන්න ඒක මේ දවස්වල ওই සත්‍යපාසලේ මාර්ගයෙන් ගත්තොත් අපිට තියෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා ලෝකෙම සත්‍ය බාර අරන් තියෙනවා ලංකාවේ අර ලංකාවේ ඇත්තටම සුප්ප බුද්ධන් තමයි බුදි. අතර තාම බුදි කරෝ කරවා. මොකද බුද්ධ ආගම බිලා තියෙනනේ. සමශීතෝෂ්ණ දේශගුණේ තියෙනවා. සදා හරිත වන රේඛාවල් තියෙනවා. ගලහා බලින දියැලි තියෙන හොඳට බුදි කට්ටිය. ඒ සීත ඍතු උෂ්ණ ඍතු තංගල කට්ටිය නැගිටගෙන දාඩිය දාගෙන ගින්දර නිවන්න හදනවා වතුර හරවන්න හදනවා. අපේ කට්ටිය වතුර තියෙනවා බුදි. ඒ බුදුන් පඬිසාචර එහෙම කියනවා. ලංකාව සදා හරිත මුළු අවුරුද්ද පුරාම කොළපාටයි. සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින ජීවල් සහිත පාරදීසක්. මේක කට්ටිය හොඳට පස්සපැත්තට අවු කරනකම් බුදි. අයිය අප පින්නට උපදිච්ච ලංකාවනේ. අනිත් මිනිසුන්ට එහෙම බෑ. ගිනි අරගෙන ඒ පැත්තේ ඉඳලා ඒක නිවන්න යන්න වෙනවා. වතුර නැහැ ඒ පැත්තේ වතුර ගන්න යන්න වෙනවා. අපේ කට්ටිය සදා හරිත බුදි. ඉතින් අන්නේ බුදියාගෙන ඉන්න ජනතාවකට හිත පිට යනවා කියන එකේ ඉච්චරම අමාරුවක් වෙන්න පුළුවන්. ආන්නේ හිත පිට ගියාම හිත පිට ගියා කියලා දන්නේ සතිය වර්ධන කෙනා විතරයි. ඒ නිසා හිත පිටිගේ බව දැන ගැනීම තමයි භාවනාවේ ලොකම ජයග්‍රහණය. නැත්නම් ලොකම ලාභේ. අන්න ඒක සතුටින් වාර්තා කරන්න. වාර්තා කරලා මේ පිටිගේ හිත නැවත අරමුණට අරගන්න. අරගන්න එක ඇත්තට අමාරුත් නෑ. අරතරම ඕලාරිකයි තමයි පිට යන්නේ ඒක. පටිච්චසම්පන්න තමයි පිට යන්නේ ඒක. සංකතයක් තමයි පිට යන්නේ ඒක. නමුත් ආපහු ගන්න පුළුවන්කම කිසිම දාශක කිසිම කෙනෙක් නැති වෙලා නෑ. මේකේ ආගමක් නෑ. මේකේ තියෙන්නේ ඒ කාරණාව දන්නවනම් කමඨාන සුද්ධ වෙලා නම් හරි. ඉතින් ඒකෙදි ඒ වැඩේ කොච්චර භයානකද කොච්චර අනපේක්ෂිතද කොච්චරක් සියුන් නූලේ මායයට අදිනවද කියන එකේ දෝෂය එහෙනම් විවේචනය ගෝලයාට දෙන්න එපයි කියනවා. 100%ක්ම ගුරුනාංශය ඇති. 100%ක්ම ගුරුන් ආශ්‍රය. මොකද ගෝලයා කදාගත් ඒ ඥාණයෙන් උපදින්නේ නැහැ. ඉපදිලා තියෙන මෝඩ අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට ජාතක වෙලා. ඒ දෙන්න කවදාත් භාවනා කරලත් නැහැ. ඒගොල්ලෝ දන්නෙත් නැහැ සතියේ පිට ගියාම අපව ගන්න හැටි. ඉන්න පුළුවන්. එහෙම දෙමාපියෝ ඉන්න පුළුවන්. ඉතින් ඒ දෙමාපියන්ට ළමයි හම්බ වෙන්නේ නැහැ. එහෙම ඉක්කුත් තියෙනවා. ඒක දන්නේ ලංකාවේ ළමයි අඩු වෙන්නේ. දැන් මේ චීනෙන් ළමයි අඩු කරන්නේ නීති දාලානේ. ලංකාවේ මේ පුදුම වැඩි. මුස්ලිම් කට්ටිය නිකම්ම ලංකාව අල්ලන්නේ කොහොමද? දුසිමක්වත් හම්බ වෙනවා. යාළට එකයි මහට එකයි හම්බ වෙනවා. අපේ කට්ටියට ළමයි නැහැ. ඇල් වැලන්ටයින් ඩේ සානවා. අනම්මනම් දින දැම්මම මොකද ඕනේ ජනගහණය අඩු වෙලා තියෙනවා. මම දන්නේ නැහැ භාවනා කරලා මේ ළමයි පාද කියලා. නමුත් එහෙම එකක් තියෙනවා. මොකද බුද්ධ ජානසිකේ ධර්මයට නමක් තියෙනවා අපගබ්බ කියලා. ගබ්සා කරවිල්ල වගේ ගැප් ගැන්නීල්ල නැත කරනවා බුදුහාම. ඒ කියන්නේ කරලා නෙවෙයි. යමීනුවේ ඉන්න හාමුදුරුවෝ රැට පොදු යන්නේ තනියමනේ. හම්බෙන්න විදියක් නැහැ ළමයි. හම්බ වුණා නම් තැපැල් මාර්ගේ ළමයි හම්බෙලා තියෙන්නේ. එහෙනම් වෙන්නේ ඉඳ තියෙන ළමයි හාමුදුරුවෝ ඉන්නවා එහෙම. <laughs> ඒක නෙවෙයිනේ බණේ මාතුකාව. අපි පස්සට ගත්තොත් මේකට ගුරුන් වහන්සේගේ දොස් කියන මිසක ගෝලයට දොස් කියන්න එපා. දැන් ගණ්ඩ තව විනාඩි 10ක් විතර තියෙනවා. දැන් ගණ්ඩ සතිය උගන්නන සති අනුග්‍රහයකෙක්ගේ චරිතය. සත්‍ය අනුග්‍රහකයාගේ භූමිකාව. මේ සත්‍ය අනුග්‍රහකයා මේ අවුරුද්දකට හෝ දෙකකට ඉස්සලා සත්‍ය ඉගෙන ගත්තේ. එයාට ඇත්තටම ඕනකමක් තියෙනවා මෙච්චර වටින ප්‍රත්‍යක්ෂණය කළ හැකි මේ ධර්මය මා දැනගත්තම එක්ස්පර්ට් නෙමෙයි සම්පූර්ණ පරිචයක් ලැබලා නැහැ. මේ කාටද කියලා දෙන්න ගියොත් කොච්චර අමාරුද කවුරක්වත් හිතන්නේ මේ නිවන් දැකීමක් කියලා. ඒ නිසා මේ වැඩි කියන්නේ කියලා දෙල බෑ. පොඩි දරුවෙකුට කියලා දෙන්න ගියාම අපිට ලෝකයා වට කරලා ගහනවා ඔය සත්‍ය ඉගෙනවාට ওই දරුවන්ට සදාචාරය නැහැ. ඒ නිසා උඹලා උගන්වනකොට මේ සත්‍ය ළමයින් උගන්වන සදාචාරය උගන්වපන්. ඉතින් ඔක්කොමලා ෆැසිලිටේටර්ස් අපේ ඉන්න අනුග්‍රහක මගේ දිහා බලලා කියනවා ස්වාමීන් වහන්සේ මේකේ නායකත්වය අවශ්‍යයි. ස්වාමීන් වහන්සේ මේකේ පෙරදක්ම අවශ්‍යයි. දැන් ඔබ වහන්සේගේ උත්තරේ මොකද්ද? ළමයා සත්‍යමත් වුණාට තමයි සදාචාර සම්පන්න බයලජ්ජාව සහිත ආචාර ධර්ම ගරු කරන ළමෙක් බවට පත්කරනද සතිය මොකද වෙන්නේ මං කියන පැහැදිලිවම සතියෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ සතියෙන් කිසියෙත්ම සදාචාරය ගැන වගකීමක් නැහැ හැබැයි සදාචාරයෙන් කියලා සතියෙන් කියලා දෙනවා මම සදාචාර නැහැ නෑ කියලා දෙනවා සදාචාරය සදාචාර බව කියලා දෙනවා සදාචාරකම ඇති කරන්න යන්නෙත් නැහැ නැති කරන්න යන්නෙත් නැහැ ඒක මධ්‍යස්ථ එහෙම නැත්නම් අනාගමික දෙයක් සිතිවිලි දෙයක් මේක වාචිරද පිටන්නේ අවාචිරද? තක తీරුවන්ට අවාචිරද පිටනවා. බුදුබණ රන්නේ කරනට වාචිරද පිටනවා. ඒ මොකද සරුවචනාංශේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට බයලජ්‍ය දෙක නැත්තම්. يعني කීටසන්න. අමනනම්. උරගනම්. ඒකට හේතුව සතිය විතරක් නෙවෙයි සම්පජඤ්ඤයත් එන්න ඕනේ. ඒකට සති සම්පජඤ්ඤය එන්න ඕනේ කියලා. ඉතින් මේ වෙනකොට කියවපු හැම රිසර්ච් ආටිකල් එකම තියෙන්නේ සතියට කරුණාව එක් කරන්න ඕනේ කියලා. සතියට මෛත්‍රී එක් කරන්න ඕනේ කියලා. සතියට ප්‍රජාචාරය එකතු කරන්න ඕනේ කියලා. ඒක ඒගොල්ලෝ විශාල ව්‍යාපාරයක් ගෙනියනවා. මේ සතිපාසලට අනිවාර්යයෙන්ම කරුණාව ගන්නන්න ඕනේ කියලා. අනිවාර්යයෙන්ම මෛත්‍රිය ගන්නන්න ඕනේ කියලා. අනිවාර්යයෙන් ප්‍රජාචාරය ගන්නන්න කියලා මං කිව්වා මට නම් පැහැදිලි නෑ ඒක. මට පැහැදිලි නැත්තේ මොකද සත්‍යයට එකතු වෙන්න ඕනේ සම්පජඤ්ඤය මිස කරුණාවත් මෛත්‍රියවත් ප්‍රජාචාරයත් නෙවෙයි. ඉතින් මේ ප්‍රඥාවේ බීජය තමයි ਸਰවචනාංශ මේ අනාගමික වූ සතියට මේ සම්පජාඤ්ඤය එකතු කරලා තමයි බුදුජානකසේ සදාචාරයත් ආජස්ඨාංග මාර්ගයත් නැත්නම් සතිය සති ඉන්ද්‍රිය සති බලය සති බොජ්ජංගේ සති මාර්ගංගේ වලටපත් වෙන්නේ සති ඉදිරියට යනකොට අතිනත ගන්නේ සම්පජානේ මිස කරුණාවත් මෛත්‍රිය නෙවෙයි මම මේ කරුණාට මෛත්‍රිය විරුද්ධව කතා කරනවා නෙවෙයි සම්පජඤ්ඤේ කෘත්‍ය හරි වෙනස් ඒක නිසා සතිපට්ඨාන සූත්‍රය කියනවා ආතාපි සම්පජානෝ සතිමා. විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං. Tamanට ඇති වෙන මනාපමනාප දෙක නැති කරන්න ඒක ඒක දක්නාසුළු අවදි වීතියක් තියෙන්න ඕනේ. බුද්ධිය ගැන ගොරෝණ කෙනාට ප්‍රමාදයට වැටිච්ච කෙනාට දන්නේ ඒ නිසා නිතරම දල්වාගත් අවදි ආතාප කියලා කියන්නේ තාප කියන වචනෙන් ආපු වචනයක්. මේ කෙලස් තවන වැර තියෙනවා. සම්පජානෝ මම මේ සතියෙන් හිටියොත් මෙහෙමයි සතියෙන් නොහිටියොත් මෙහෙමයි අසත්‍යමත් වෙන්න සත්‍යමත් තරමට ආවොත් මෙහෙමයි සත්‍යමත් තරමෙන් අසත්‍යමත් තරමට ගියොත් මෙහෙමයි කියලා දේ Taman දකිනවා මිසක් අරයාගෙන් මෙයාගෙන් අහන එක තමයි කමටහන් සුද්ධ කරනවා කියන්නේ. කවදද කමටහන් සුද්ධ වෙන දවස කියලා දෙන දේ තේරුම් ගන්න Tamanටම මේ හිත පණිනකොටම මේ හිත පැනපෙකින් අරමුණට එනකොටම මේ මේ අපපටි විද්‍යා සුප්පටි විද්‍යා දෙක මෙතනයි තියෙන්නේ. හරිතන කියන නරක තැන ගියාද නරක තැන ඉඳලා හරිතන ගියාද කියන එක කාට ඔක්කොක් කියන්න බෑ. හැබැයි කාට හරි බෙදා හදා ගන්න පුළුවන් හරියට වාර්තා කරනවා. මගේ හිත අසත්‍යමත් අරමුණක ඉඳලා අපි කියමු. සත්‍යමත් අරමුණට ආවා. පිට ගිය පිට ගිය හිත සක්මනට ආවා. පිට ගිය හිත කර්මස්ථානට ආවා. හරි හොඳයි. මේ ප්‍රශ්නයක් නැහැ. ඔබ කොහොමද දන්නේ ආවයි කියලා? ඒකත් හිතවිල්ලක් දන්නේ නැහැ. එහෙමනම් තාම අපපටි විඥා තමයි. මේක සුප්පටි විඥා. විඥා වෙන්න මේක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. කොහොමද දන්නේ සද්දක ඉඳලා හිත අරමුණට ආවයි කියලා? කොහොමද දන්නේ වේදනාවක ඉඳලා හිත අරමුණට ආවයි? කොහොමද දන්නේ හිතවිල්ලක ඉඳලා අරමුණා? එතකොට හිතවිල්ලේ ඉන්නකොට හිතවිල්ලේ ඉන්න බව දැනගෙන තියෙන්න eBay. ඒකල දැනගෙන දැන් මෙන්න අරමුණට ආවයි කියලා අරමුණට ආවා කියලා දැනගන්න eBay. අරමුණට ආවා කියලා කිව්වට බෑනේ. ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි ඒක තමයි නිවන කියන්නේ. ඒක තමයි වඩුවට අලුතෙන් ගයක් හදාන්න දෙන්නේ නැතුව නතර කරන්න කරන්නේ. ඉතින් මේක අපි මේ වැඩි හිටියන්ට කියලා දුන්නට ගණන් ගන්නෑ. අපිට එහෙම පොසක දැකලවත් නැහැ, සත්‍ය අහලවත් නැහැ. ඔහොම දේවල් අපි දන්නේ නැහැ. ඔබ අන්තිම හිතලා කියන්නේ කියලා කියනවා. පොඩි ළමයි එහෙම නැහැ. පොඩි ළමයි කිව්වොත් පිටපොට ගියා අප වරමුණට ආවේ කියලා හිතනවා පිටපොට ගියා කියලා හොයලා දන්නේ කොහොමද? හරියටම සපෙලා කියන්නේ. අප අරමුණට ආවවා දන්නේ කොහොමද? හදියට සපෙලා කියන්නේ. ඒක පොඩි දරුවන්ගේ තියෙන නැවුම් ගතිය. ඔය ඔක්කොටම පොඩි දරුවෝ වෙන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි සත්‍යපාසලේ අනුග්‍රහකයන් මතක් කරනවා. ඔයා සත්‍ය විතරක් කියලා දෙන ප්‍රශ්නයක් නැහැ. හැබැයි පන්ති හැසිරෙන හැටි සම්පජඤ්ඤයට ගැලපෙන්නේ. මේක පාසල් ගුරුවරයා පන්ති උගන්වන්නේ හරිම බරකට අරගෙන, කරදරයට අරගෙන, වෙහෙසට අරගෙන 186ක් බර්න්ට් අවුට් බල් 186ක් ආතතියක ඉන්නේ ගුරුවරයාට. සත්‍ය ගුරුවරයා රත්ය අනුග්‍රහකයා එහෙම නැහැ. එයා නිකන් මේ බාලදක්ෂ කඳවුරුක බාලදක්ෂ නායකයෙක් ඒ බාලදක්ෂ පොතකයන් යුතුය උන ක්‍රීඩාවක එයා සන්තෝෂයෙන් ඉන්නවා. සත්‍ය අනුග්‍රහකයා ගාව කරුණාව තියෙන්න ඕනේ ඒ ක්‍රියාවත් කරුණාව. සම්පජඤ්ඤයෙන් තමයි ළමයා දැනගන්නේ මේ මට කියලා දෙන්නේ සතුටින්ද නැද්ද කියලා. අම්මා වුණත් දරුවට තේකක් හදලා දෙනකොට ඒක සතුටෙන්ද හදලා දෙන්නේ කියන එක ඒක සීනි දැම්මත් නැතත් දරුවට තේරෙනවා. අම්මා තනෙන් කිරි දෙනකොට ඒ දෙන තාලේ පොඩි කාට බොක්කේ ඉන්නකොටම තේරෙනවා ළමයා හම්බෙන්නත් ඉස්සල්ලා. ඒකට මේ අම්මා අලුතෙන් මේ ඉගෙන ගන්න දෙයක් නෑ ඒක අම්මා ළඟ තියෙන එක. මොකද අම්මා ටික වෙලා නෑ මොකද තනියම වැහැරෙන්න ඉඩ තියෙන දරුවා කිරි බොනකොට තාත්තා කැමතිත් නෑ අම්මගේ රූපලාවන්‍ය කරන එක කැමතිත් නෑ. ඔන්න උන්ගේ අම්මගේ නීතිය. මේ තනිය ඇයිටි පොඩි එකාට. තාත්තට නෙමෙයි. තාත්තා කැමති නැහැ පොඩි එකා ඕනට වැඩිව පොඩි කරනවා දකින්න. ඉතින් ඒක නිකන් කියනවා මං ගෙනත් දෙන්නම් කොහිටද හොඳ ප්‍රෝටීන් තියෙන හයි ප්‍රෝටීන් තියෙන එළු කිරි ගෙනත් දැන් නැත්නම් මේ ඔටු කිරි හරි ගෙනත් දෙන්න. ඔයා මිල්ක් බෝඩ් එක අවුත් කරගන්න එපා. ඔන්න ඉතින් පොඩි එකාට මොකද හිතෙන්නේ? ඌට ඕකට මේ නියුට්‍රිෂන් විද්‍යාව ගන්න තේරෙන්නේ මේ අම්මලාගේ තියෙන මේ මම මේ දොස් කියනවා නෙවෙයි මෑට ගෙදලා තනකර දෙන එක වැඩි වෙලා තියෙනවා. ඒක මම එයාපෝට් එකේ දකින්නවා එක ළමෙක් අතේ තියාගෙන බෑග් එක ළඟ තියාගෙන ටිකට් එකත් අරගෙන ප්ලේන් එක එනකන් පොඩි එකාට තනි කී දෙනවා අම්මා. සුද්ධියෝ. බොහොම සතුටින් උන් කිරි බොනවා. ඒක අම්මා දෙන්නේ බොක්කෙන්මද නැත්නම් කරදරේට අරදෙන කියන එක පොඩි එකාට තේරෙනවනේ. ඒ වගේ හිත පිටගිය හිතට අරමුණට ගෙනත් දුන්නාට පස්සේ පිටගිය හිත අරමුණේ උදම්මනවා. ඊතං සන්තං ඊතං පණීතං යද්දං උපේක්ඛා කියලා බුදුහාමර අපිට <clears throat> ජප මන්ත්‍රයක් කියලා තියෙනවා. අනේ මේ පිටගිල්ල නන්නත්තර වෙච්ච හිත නැවත අරමුණට ආවා ඒ ශාන්තය, ඒ ප්‍රණීතය එනම් තිබිච්ච උපේක්ෂා. ඉතින් සාමාන්‍ය කාලකන්‍යයට පේන්නේ කම්මැලි උනායි කියලා හිත. නීරස උනායි කියලා හිත. ඒකාකාරී වුණයි කියලා බලන්නකො ආයශරයක් හිත උයේ කම්මැලි ජනතාව අර ඒතං සන්තං ඒතං පණිතං කියලා බුදුහාමුදුරු කියලා දෙන වචනේ දන්නේ එයාට වෙන අර විචිත්තත්වයේ තිබුණ හිත ආය ඒකාකාරී වුණා කියලා තමයි තේරෙන්නේ. ඉතින් මේක තමයි අපපටි විද්ධා සුප්පටි විද්ධා කියන වචන දෙකේ තේරුම. පිටේ අනේක නතර කරන්න බෑ. පොළොව මට්ටම් කරන්න ඕනේ නෑ. හැබැයි නටන්න බැරි පොළොවේ නට මේ නටන්න බැරි පොළොවේදයි කියන්නේ බෑ. ඇද පොළොවේ කස්තරම ගහතයි. ඒකේ ප්‍රශ්නයක් නෑ. නටන දන්න එකට ඇදපොළේ කස්තිරන් ගහන්න වඩා හොඳින් නස්තිරම ගහනවා. එහෙම එකක් බුදුහාමට උගන්වන්නේ කොහොමද? විෂම ලෝකයේ සමහිත පවත්තපං. අෂ්ටලෝක ධර්මයේ සමහිත පවත්තපං. ලෝකයේ අෂ්ටලෝක ධර්මයේ සම කරන්න පොළොව මට්ටම් කරන්නත් යන්න එපා. ඒක බුදුහාමටවත් කිව්වේ නෑ. මේ සාක්ෂි කෝලිය වංශ දෙක ගහගෙන ලේ පෙරාගත්තා. එක සැරයක් ගියා, දෙසරයක් ගියා, පෙරාන්න බැරුව ගියා. විනාශ වුණා. බුදුජාන් වහන්සේ නිසා සුද්ධෝදන රජුගේ රජකම සුද්ධෝදන රජුගේ පුතා සිද්ධාර්ථට නැතුව ගියා. රාහුලට නැතුව ගියා. නන්දට නැතුව ගියා. මහානාම රජුරවණ්ඩ ගත්තේ. ඊට පස්සේ වංශෙම ඉවරයි. කිඹුලතුරෙන් ඉලෙව්වා කිඹුලතුරේ අහිමි වුණා දැන් කපිලවස්තු කියලා හොයාගෙන තියෙන්නේ ශාක්‍ය වංශිකයන් කියලා පස්සේ පදිංචි ඉතිඩමද ඇත්තට ශාක්‍ය වංශයේද කියලා තාම දන්නේ නැහැ දැන් බුදුජානනාංශී අභිනිෂ්ක්‍මණය කරන්න ගිය ඒ බිහිදොර දැන් හොයාගෙන තියෙනවා. ඒක ඇත්තටම ගිය මාලිගාවද නැත්නම් පස්සේ සාක්්‍ය වංශික හොයාගත්ත මාලිගාවද කියලා පුරාවිද්‍යාවට ප්‍රශ්නයක්. යුන්සෑන් වාර්තාවල මම විශ්ව වෙන්නේ නැහැ. මොකද මේ වංශය ඉවර වුණා. මේ මේ නුවරම ඉවරයි. ඉතින් බුදුහාමර කෙනෙක් පහලච්චා ඔන්න වංශයට වෙන්න දෙයි. සක්විති රජු වුණා නේ. හොප්පා. බුදුද රජුන බුදු වුණා වාගේ. ප්‍රාර්ථනා කරුවේ මොකද්ද? සක්විති නම් වෙන්න එපා. තමයි වෙන්නේ. බුදු නම් වෙන්න එපා. සක්විතියක්. තාත්තේ බුදු තාත්තේ බොණ්ඩ එපා. තාත්තේ බුදු වෙන්න එපා. ඒ තරම් සුද්ධෝදන රජුගේ ප්‍රාර්ථනා අනේ පුතේ බුදු වෙන්න නම් එපා. මොකද ඒකට අපේ වංශේ කබල් ගෑවේ කියලා නම් දන්නේ හැබැයි වංශේ පවතින ශක්විත වෙනකොට අපටි විද්ධා බුදු ජනසේ කරලා පෙන්නවා සිද්ධාර්ථ කුමාරයත් ගියා සාවුල කුමාරයත් ගියා නන්ද කුමාරයා ගියා අනුර මහානාම කුමාරයෝ සුවාන්. ඊට පස්සේ රාජ්‍ය තන්ත්‍රය උනන්දුවක් නැහැ. ඉතින් සුද්ධෝදන රජුගේ පැත්තේ බැලුවොත් ව්‍යසනයක් මේක. ඒක ව්‍යසනයක්. ඒ නිසා අපේ පවුලෙන් බැලුවොත් මම පැවිදි වීම අම්මා බලන්නේ අපච්චි බලන්නේ මේ පැවැත්මේ තත් බල පාඩුවක් කියලා. ඒකට මම ඉෂ්ට කරන්න ඕනේ අම්මයි තාත්තයි මාව වදපු හදපු අම්මයි තාත්තයි සන්තෝෂ කරන එකද? නැත්නම් බුදුහාමුදුරුවෝ සන්තෝෂ කරන එකද? අම්මගේ තාත්තගේ තියෙන අපටි විද්‍යාව බලන්නද නැත්නම් බුදුහාමුදුරගේ සුප්පටි විද්‍යාව බලන්නද? ඒ දෙන බුදියාගෙන බණ කියනවා බුදුසසුනේ පිපිදිලා බණ කියනවා. ඉතින් මම අකීකරු දරුවෙක් කියලා කවුරුත් මට චෝදනා කරලා කරන්න දෙයක් නැහැ. ඒම තමයි. ඒම තමයි. එහෙම නැත්නම් මේ විදිහට විවේක වෙන්න බෑ. ඉතින් ඒක නිසා හැම කෙනාටම තියෙන අවස්ථාවක් හිත පිට යනවා. කාටවත් නැහැ කියන්න බෑ. ඉතින් පිට යන තැන වෙලාදී මෙන්න මෙතනilla මෙතෙන්ද ගියා කියලා දන්න එක හොඳ නරකද කියලා අහුවොත් අපේ සතිපාසලේ අනුග්‍රහකයෝ තුඟ දිනෙක හිතනවා පිට යන එක දැනගන්නේ කොහොඳ නැහැ කියලා. ඌ හදන්න බැරි જાතියකේ. හදන්නවත් බෑ. පිට යනවා. පොඩි උන්ගෙත් හිත යනවා. ටීචර්ස්ලටත් හිත නරක වෙනවා. සතිපාසලේ අනුග්‍රහය හිත නරක වෙන එක අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ කොච්චර වෙලා යනද නැවත සතිපාසලට පොඩ්ඩම ඒකයි සතුට වෙන්නේ. පොඩි කාගේ පිටගේ හිත නැවත අරමුණට ගෙනල්ලා අනේ යන්තම් හිත ගෙනාවා කියලා. හැබැයි සතුට වැඩක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂණය කරලා කියන්නේ. ඒක කියන සපේලා කියන්නේ. අන්නේ සපයා කියවනාකින් අපේ භාෂාවත් අපේ භාෂා විහාරයත් අන්තිම දුරයි. අපි කද්දාවත් කියන දේ සාතික වෙන්නේ අපි ওই කටවැදෙන්ද කියනවා. හරියට පිටිගේ හිත ආවයි කියලා ඒ හිත ගෙලේ ආරස්සියද වෙනවා. එහෙම බෑ. අනපොතේ අසං කරපන් ඒ ජොබ් එක ඉවරයි අලුත් ජොබ් එකක් ගන්න අස්සම් කරපන්. අපි ඒක කරන්නේ නැතුව මගදීම වෙන ජොබ් එකක් බාර දෙනවා. ඉතින් ඒක හතරට වැඩ කරනවා නම් තුනට විතර ජොබ් එකක් දාලා ගෙදර යනවා. ඉතින් ඩිරෙක්ටර්ට සිද්ධ වෙනවා මේක ජොබ් එකට ගියාද ගෙදර ගියාද කියලා බලන්න. එහෙම නැහැ තුනට වැඩට ආන තුනට වරේ කාඩ් එක අතන් කරපුවා අලුත් ජොබ් එකක් කරන ඵලයක්. කාලේ ටිකක් නාස්ති වෙනවා වගේ තේරෙයි. බුදුජානනාතික මේ ප්‍රත්‍යක්ෂණ ක්‍රමයේ මෑතකාදී ඒ පඬිස්සාංශ විතර කිසිම කෙනෙක් මම දැකන්නේ අරමුණ මොකද්ද කියන්නේ මෙනේ කර හැටි කියන්නේ වැටහිච්ච දේ කියන්නේ. මං හිත ගියේ සද්දෙට. මෙනේ කෙරුවා සද්ද සද්ද කියලා මෙනේක වැටුනේ මොකද්ද? මම අරමුණේ මගේ මූල කර්මස්ථානේ නැති බව තේරුණා. සද්ද අහන බව තේරුණා. ඒකෝට අනිවාර්යයෙන්ම තේරෙන්නේ අපව වෙන්න ඕනේ කියලා. ආ ඊට පස්සේ අරමුණ මෙනේ කරනවා. අරමුණට හිත ආව කොහොමද දන්නේ? ඔන්නෝයි කාරණා දෙක දන්නවා. අපට විද්‍යා සුප්පට විද්‍යා කියන එක මෑත ඉරණගින් ඉස්සලා අරුණ දැක්කා වගේ. ඉතින් මේ දවස්වල දිගටම අපි සතිපාසලේ අනුග්‍රහයක රැස් කරලා ඒගොල්ලන්ට කියලා දෙන්න. ඕගොල්ලෝ කියනකොට දරුවන්ට සතිය කියලා දෙන්න සතුටින් කියලා දෙන්න. පරදින්න පුළුවන්. දරුවා ඉගෙන ගන්න නැති වෙන්න පුළුවන්, ආහන්න පුළුවන්. ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයා හිත නරක කරගන්න එපා. අපි කරන්නේ සම්මියක් වැඩක්. හිත නරක වුණා නම් අපිට කියන්න අපි බලමු හදා බෙදා ගන්න හැබැයි නරක වෙන්නේ නැහැ කියලා බුදුහාමර සාතිකක් දීලා තියෙනවා. සතිය වැඩ කරනකොට සම්පජාඤ්ඤයෙන් වැඩ කරනවා නම් පශ්චාත්තාවයක් නැහැ මේකේ. භාවනා කරනවා නම් කුවර්ධිනවා කියලා දෙයක් නැහැ. මම නැවතත් කියනවා. සතිය සතිය වඩනවා නම් දවස පුරා කද්දාකත් වර්ධිනවා කියලා දෙයක් නැහැ. හැම වැරද්දක්ම පාඩමක් වෙනවා. භාවනා කරන්න බැරි භාවනා වර්ධී කියන බයට. වර්ධින්නේ භාවනා කරලා සතිය වැඩුවොත් වර්ධින්නේ නැහැ. එම වැරද්දක් මෙයා ඒ විදිහට නිසිසේ වාර්තා කරනවා. අහන ඉන්න එකනත් හරියට කතා කරලා උඹ දැන් අඩු ගන්න වැරද්ද කරන බව දන්නවනේ. ඕක තමයි හරියන මාර්ගය. ඒකවත් දන්නේ නැතු ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ලෙඩේ දන්නසෝ බේත් බිව වැඩි වෙන්නේ. එතකොට බේතෙන් හරගත්ත ලෙඩ තියෙන. අද බෞද්ධයන් තියෙන්නේ බේසජ්‍ය සමුත්තික රෝග. බුද්ධ ආගම වැරදි විදිහට බීලා පටලවාගෙන ගුණාගේ බේත් කර්තකාරය බීලා කර්තකාරයේ ගුණා බීලා කුරේ යන්නේ අඩමායට කුරේ කිවිල වගේ භාගයට කකුල යන්නේ අඩ බාන. මොකද ඌ වැරදිලා ගණාට දීපු වේත් බීලා. මේ ප්‍රතිජීලා කිව්ව සින්දුවක් මට ඒ වචන ටික එහෙම මතක නැහැ. වේත් මාරු වෙලා අපිට තියෙන්නේ. ගුරුවරයා ළමයට දීපු වේත් බීලා ළමයා ගුරුවරයාගේ වේත් බීලා දැන් ළමයි ගුරුවරු වෙලා ගුරුවරු ළමයි වෙලා. අතිපාසලේ අනුග්‍රහයකල දැන් මැදි වෙලා. ළමයා හැම කෙනාට වැඩි දක්ෂයි. ඒ ළමයිගෙන් අහගත්තා නම් ඌ අපිට කියලා දෙනවා. අපි ළමයට උගන්වන්න ගියොත් ඌ යකාමක්. උන්ට උගන්නන්න බෑ. ඌට කියලා අහගන්න ඕන. පුතේ උඹට හිත කියන තේන්දි ගියාම උඹට මොකද වෙන්නේ? මේ හිත හරියට අරමුණට ආවම කොහොමද මොකද වෙන්නේ? පට්ට ගන්නකොට කියනවනේ. ඒ සුදු ආමර මේ දවස්වල උගන්වනවා ඉංග්‍රීසියෙන් උගන්වන්නේ. ඔක්කොම ළමයි සිංහල. උගන්වන්නේ කොහොමද කේන්තියක් ගියාම මොකද කරන්නේ කියලා. ඉතින් අහනකොට ඒ ළමයි කියනවා මේ කේන්තිගේ බව තරහ ආසාව නෙවෙන බව දැනගන්න කේන්තියක් බව දැනගන්න දැනගත්තා නම් හරියි. ඒකට ඉංග්‍රීසි කතා කරන්න බැරි කෙල්ලක් අපේ කෙල්ලක් රත්නාය මහත්තයාගේ දුව කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මට දැන් කේන්ති ගියාම කේන්ති යන බව මම දැන් දන්නවා. ඒක ආශාවන වෙන බව දන්නවා නිින්ද නැති බව දන්නවා. ඉන්නේ කේන්ති බව දන්නවා. ඉතින් ඒක දැනගත් එක නිසා මට hina යනවා. දැන් ඉස්සර කේන්ති ගියා තරහ යනවනේ. ඉතින් මේ මේ මේ අපේ කලු කෙල්ලක් කොහොමද මේ සුදු ආමතක වචනේ තේරුම් ගත්තේ? උගන්වන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් කතා කරන ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ යන ගෑනු ළමයට වැඩිය ළමයිත් නරක නැහැ. මේ අපේ සිංහල කෙල්ලේ මට ලියලා ගෙනත් දුන්නා. සුදුහාමුදුරුවෝ ඇහුවලු කොල්ලෙක්ගෙන් මට තරහා ගියා මොකද මම ඇඳට ගිහිල්ලා කාමරේට ගිහලා බදාගෙන අඬනවා කිව්වා. ඉතින් ඌනේ අඟුලිමාලයා වෙන්නේ දැන් හිතන්නද? ඌට ඉඩ දුන්නේ නැත්තම් ඔය කියව අඟුලිමාලයා. ඌට කියලා දුන්නා පුතා අඬපුවා දැනගෙන උඹට ඒ වෙලාවේ තේරෙන්නේ නිින්දයක් නැහැ කියලා. කින්ති කියන්නේ නිින්දයක් නැහැ. කින්ති කියලා කියන්නේ ආශාව නෙවෙයි. භාවනා කරපේ කරලා දෙනවා කේන්ති වෙනකොට සතියක් නැහැ. දැන් සතිය අරමුණක් නැහැ. කොච්චර දැනවද? ඕක දැනගන්නකොට මේ නායන. ඒතර කේන්ති කියන්නේ ඉතර වගේ මූණ තද කරන අට කරන යකාමාක්තා ගන්න වෙස් මූණ දා ගන්න දෙයක් නෙවෙයි. කේන්තිය දත යුත්තක්. දැන් ඒ සතිපාසයේ ළමයි පිළිබඳව සුදු ආහඳු පුදුම උනන්දුවෙන් කියනවා. සාංශ මම ඉංග්‍රීසි සිංහලෙන් ඉංග්‍රීසියෙන් කරන්නේ ළමයි වැඩිම කැමති එකට. ওই ටික පුළුවන් වෙයි කියලා නාගේ රොත්තක් කරගෙන කියලා දෙන්න කියත් එහෙම. නාගේ රොත්ත සුද්දට ගහනවා. උඹ උඹේ භාෂාව තියාගනින් අල්පවලට කියලා දෙන්නවා. මේ මේ සුරුට්ටුවක් බොන්න තියෙන වෙලාවේ කේන්ති කියලා සුරුට්ටුවක් බොන වෙනකොට ඌව බලල් පරණ හරියද කියලා නාගින්න ඕනේ කරලා තියෙන අර ගినాපු පුරුද්දට යන්න. නාගිච්චත් එච්චරම තමයි. ඒ වෙනකොට පොඩියෙකුට දුන්නොත් උන් කරලා බලනවා. කරලා බලලා තරහා ගියාම hina වෙනවා ආසාවක් ආවම අඬනවා. අයියෝ මට ආසාවක් ආවනේ කියලා. මොකද අඳුරනවා. ඒ වෙනුවට ඔබ කියන ඔබ ධාතියට වරෙන් මම දැන් මෙතන. මම දැන් මෙතෙන් ආපු ගමන් අර ප්‍රශ්නෙත් විසඳගත්තා. උත්තරෙත් තියෙනවා දෙකම තමයි ළඟ. බුදු වෙන්න ඕනේ නෑ. අපට විඥා නෑ දැන්. විනිවිද දකින්න නැත්නම් විනිවිද දකින්න. දකින්න දේ තමයි තුල තියෙන්නේ. මේක මේ ළමයට හේතු කරපු ගමන් ළමයා කවි කියනවා. ළමයා ගුරුවරයාට කියනවා. මෙන්න මෙහෙමයි වුනේ. අපේ කට්ටිය ආංශ බණ්ණම් භාවනා කරන තාම සෝවාන්ද නැද්ද කියලා දන්නේ. ඔය කුත්තු කරලා බලන්න උපකරණයක් හම්බුනේ නැද්ද? මාව සෝවාන් ලේ පරීක්ෂා කරලා කියන්න බැද්ද මාව සෝවාන්ද කියලා. මුත් අපිට පරීක්ෂා කරලා කියන්න බැරි. මොකද ඒ Taman අර අනුන් දෙන ලනු කාලා ඒ අනුව යනවා මිසක මේ ධර්මවලට ගැනීමේ මගේ දක්ෂකමක් තියනවාද කියලා ඒක නදන්නේ මොන කරන්නේ? ඉතින් සාන්න ඒතෙන්ද අපට විද්‍යාසුප්පටි විද්‍යා කියන තැනට හිත යොමු කිරීම සඳහා මේ බාණෙන් යමක් කියවිලා තීරණයක් ගන්න මම සතුටු වෙනවා. ඒ විදිහටම ඒක ප්‍රයෝජන ගණිත්වා ඒක අහක දාන දෙයක්වත් මූලධර්ම සඳහා වෙන එකක්වත් මේ යොදන යොදන චිත්තක්ෂණයට අමා සම්බන්ධ කරගත්තා නම් මම කියනවා බුදු වෙලා තමයි Nissan වණි යන්නේ. ඊට පස්සේ මුළු ජීවිතේම ගත කරයි මේක සාක්ෂාත් කරන්නේ කරන්නේ. අනේ වෙන දෙයක් සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි තවසි ධර්ම දේශනාව නැවත කරනවා සිළු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරා